භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බසං ගහකාරකං ගවේසන්තෝ දුක් දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජගාති සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැම දිනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර ආමාමෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගින් නිවීම පිණිස පවතින ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැමදෙනාම ඊ타ත්ම වමනාවෙන් ඊ타ත්ම ඕනෑකමේ මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මුලින්ම මතක් කරනවා. ඒක විශේෂයෙන් මතක් කරන්නට ඕනේ අද දවසේදී මේ විශේෂ ධර්ම දේශනාව සිද්ධ කරන්නට හේතු වුණේ ඒ මාතර වීර කැටියේ පදිංචි අනුසා නිසාදි මැතිණිය ජගත් අබේසේකර මහත්මයා සහ එම පින්වත් දෙපළගේ ආදරණීය දියණියන් දෙදෙනා හා පුතණුවන් කියන මේ හැම දෙනාම එකට එකතු වෙලා මේ ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ සපල සපයලා ඉල්ලීමක් කළා ස්වාමීනි යම් තාක් මේ බුද්ධ ශාසනය අද දවසේදී අද අදම මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ කියලා වෙරවීරිය වඩන අපිත් එක්ක මේ දේශනාවන් ශ්‍රවණය කරන අහන මේ සියලුම දෙනාට මේ දේශනාව නිවන් දොරටුවක් වේවා මේ බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතිනට හේතු වේවා කියන අදහස් ඇතුව මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා ඉල්ලීමක් කළා. ඒ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා පිංගුතුන්ගේ ඉල්ලීම සත්‍යාර්ථනාව උනේ මේ ශාසනය ඇසුරු කරගෙන අද දවසේදී බෙර වීර්ය වඩන හැම දිනාට මේ දේශනාව බොහොම උපකාරී වේවා බුද්ධ ශාසනයේ චිරස්ථායී වේවා කියන කලන සිත් කලන අදහස ඇතුව ඉතින් ඒක ඒ පින්වතුන්ගේ විශේෂ ඉල්ලීමක් වුණා බොහෝම මෛත්‍රී සහගතව බොහෝම අනිත් සසර දුක් විඳින ලෝක සත්වයා කෙරෙහි බොහෝම කාරුණික අදහසින්මයි ඒ පින්වත් පිරිස මේ ඉල්ලීම කළා මේ ධර්ම දේශනාව දේශනා කරවන්නේ. ඉතින් ඒ පින්වතුන්ගේ සද්ධා ආදී ඒ ධර්මතා ටික නිසා මුලින්ම මේ බවත් පොඩ්ඩක් මතක් කරන්නට යෙදුණා. පින්වතුනි මම මුලින්ම මතක් කළා ඊ타මත් වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. ඇයි ඒ තරම් වමනාවකින් ඒ තරම් ඕනෑකමින් අපි මේ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ? ඒ වෙන මුකුත් නෙමෙයි පින්වතුනි. ඉමක් කුණක් පරක් දෙරක් නැති අනවරාග්‍ර වූ මේ ඒ මේ අත දුවන සැරිසරන කෙලවරක් නොපෙනෙන මේ දුක්සහගර දුක්සහගත පැවැත්ම කවදාම හරි දවසක නිමා කරගන්න පුළුවන් වෙන්නේ පින්වතුනි මේ උතුම් සද්ධර්මය අවබෝධ වීමෙන්මයි අවබෝධ කරගැනීමෙන්මයි පින්වතුනි අතීතේ ඕනතරන් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතුවේ පහළ වෙන්න ඇති අපිත් මිනිස්සු වෙලත් ඉන්න ඇති ඒත් මේ එකම ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා තාම අපි මේ දුක් සහගත සසර ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන අය පින්වතුනි බුදු විජානන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාව නැමැති වැස්මෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා ඒ මේ අත දුවන සැරිසරන මේ සත්‍යයන්ගේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ පණවන්න පුළුවන් කමක් නැහැ කියලා. පිමුතුනි භවයෙන් වැහිලා නිසා අද දවසේදී අපිට නොපෙනුනාට ඒ භව වැස්මක් ඇතිකම නිසා ඇත්ත ඇති හැටි නොපෙනෙන මේ ලෝකයට ඇත්ත ඇති හැටි පහදලා දෙන්න තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ දීර්ඝ සංසාරේ මේ සත්‍යෝ නිකම්මයේ මේ අත දුවනවා සැරිසරනවා නෙමෙයි ඒ සසරේ ඒ මේ අත දුවන සැරිසරනකොට ඒ සසරේ ඉපදෙන වාරවලදී ජීවිතේ පුරාවටම හැමදාම තිබුණේ කෙලවරක් නොපෙනෙන දුක් සහගත බවක් මේ දීර්ඝ සංසාරේ නකොට කෙනා කෙනා තම තමන්ගේ ආදරණීය මව් මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි ඒ වගේම පියා තමන්ගේ දුව පුතා සහෝදර සහෝදර ඥාති හිතයිසින් මරණ දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වනවා ඒ විතරක් නෙමෙයි තමන් ත්‍රිසං ආත්මවල ඉපදෙනකොට මස් පිණිස මරණ වේලාවේදී ගෙලි කැපුම් කනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කළා නම් සතර මහා සාගර ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි අනන්ත ಜಾති සංසාරේ ඇස් දෙකම අන්ධව ගල් මුල් වල පය හැපි හැපි වෙట్ల ජීවිතය අවසන් වෙච්ච වාරවල ඕන තරම් තියෙන්නට ඇති. අතපය හතරම නැතුව පිලෙක් වෙලා එක තැනක මල මුත්‍ර ගොඩේ වැටලා ජීවිතය අවසන් වෙච්ච වාරවල ඕන තරම් තියෙන්නට ඇති. ඒ වගේම ජීවත් වෙද්දී හොරි කුෂ්ඨ දද හැදිලා පණුව ගහලා ජීවිතය අවසන් වෙච්ච වාරවල ඕන තරම් තියෙන්නට ඇති. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට පේන්නේ නැහැ. භවයෙන් වැළැ නිසා අපිට නොපෙනුනත් සසර මෙබඳු දුකක් පවතින නිසා භවයේ මෙබඳු දුකක් පවතින නිසා ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඒ භව දුක නැති කරන ඒ සංසාර දුක අවසන් කරන්ට අවසිමාවතක් පෙන්වන්නට පින්මුතුනි ඒ අතීතයේ විඳ දුක නොපෙනෙන නිසා පැත්තකින් තබන්නකෝ අද දවසේදී කුමන ඉරියව්වක අපි හිටියත් ඔය ඉහෙත කියපු හැම දුකක්ම එන්න පුළුවන් හේතුව අපි ළඟ තියාගෙනයි අපි ඉන්නේ අනාගතයේදී මේ සසර ඉන්නකොට ඉස්සෙල්ලා මතක් කළ ඒ සියලුම දුක්වල ඕනම දුකක් අපේ ජීවිතේ කරා එන්නට පුළුවන්. නමුත් අනාගතය තාම ඉපදිලා නැති නිසා ඒකත් පැත්තකින් තියන්නකෝ. කෙනා කෙනා තමන් තමන් තම තමන්ගේ මේ ජීවිතය දිහාවට පොඩ්ඩක් සිහි නුවණ යොමු කරලා බලන්න උපන්න දවසේ ඉඳන් මේ මොහොත වෙනකන් තම තමන්ගේ ජීවිතවලට කායිකව මානසිකව මොනතරම් දුක් පීඩාවන් එන්නට ඇද්ද කියලා මනුෂ්‍යාත්ම භාවයක් වෙලා සුගතියක් වෙලා මේ තරම් කායික මානසික දුක් පීඩාවන් උපදිනවනම් පවතිනවනම් දුකතියක ඉපදුනහම කොච්චර දුකක් පවතීද කියන කාරණාවත් සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේමයි හොඳට නුවණින් සිහිපත් කරලා බලන්ට අපි හැම කෙනෙක්ම මිනිස්සු විතරක් නෙමෙයි තිරිසංගත සත්වයෝ පවා පින්වතුනි මේ හැම කෙනෙක්ම උපන්න දවසේ ඉඳන් මරණාසන්න මොහොත වෙනකම්ම පින්වත්නි හොයන්නේ සැප සතුට දෙක. උත්සාහවත් වෙන්නේ දුක ජීවිතෙන් අයින් කරන්න. නමුත් අවාසනාවට මුළු ලෝකේටම අන්තිම මොහොත වෙනකොට බැරි වෙලා තියෙන එකම දේ සැප සතුට දෙක ළඟා කරගන්නට දුක් දුම්නස් ජීවිතෙන් අයින් කරන්නට ඒකට හේතුවක් තියනවා සැප සතුට දෙක ළඟා කරගන්නට උත්සාහවත් වෙන අපි ජීවිතයෙන් දුක අයින් කරන්නට උත්සාහවත් වෙන අපි ජීවිතයේ සැප සතුට දෙක හරියටම ලැබෙන්නේ කොහොමද ජීවිතයෙන් දුක අයින් කරන්නේ කොහොමද කියන කාරණාව හොයලා බලලා නෙමෙයි සැප ළඟා කරගන්න දුක අයින් කරගන්න වෙහෙසන්නේ. ඒකේ ප්‍රතිඵලයක් වෙලා තියෙනවා ඒකේ ප්‍රතිඵලයක් වුණා අපි සැපයි කියලා ලං කරගත්ත දේ දුක නැති කරන්ත කියලා යමක් යමක් කළා නම් ඒ කරන හැම දෙයක්මත් නැවත නැවත දුකක් වෙලා නැවත නැවත අපේ ජීවිතේ ජරා මරණ කියන ධර්මතාවයටම උරුමකාරයෙක් හිමිකාරයෙක් කරලා තියෙනවා. පින්වුතුනි ලෝකයේ තුල සැපසන සිල් දෙක ළඟා කරගන්න පුළුවන් ජීවිතවලින් දුක අයින් කරගන්න පුළුවන් එකදු ක්‍රමයක් හරි ඉදිකටු තුඩක පමණ හෝ සිදුරක් හරි ලෝකයේ තුල තිබුණා නම් තියෙනවා නම් ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ පහළ වෙන්න අවශ්‍යත් නැහැ නමුත් ලෝකයා ලෝකෙ තුල මොනතරම් ජීවිතයකට සැප සතුට දෙක ගන්නට හැදුවත් දුක අයින් කර ගන්නට හැදුවත් ලෝකෙ තුල ඒ කාරණාව නොලැබෙන නිසාමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා ලෝකයට පෙන්වන්නෙත් සැබෑවටම ජීවිතයේ සැප කියන ධර්මතාවයක් ඇති කරගන්නේ කොහොමද ජීවිතයෙන් දුක අයින් කරගන්නේ කොහොමද කියන කාරණාව ඉතින් ඒ නියම උපදේශ තියෙන්නේ පින්වුතුනේ නියම නිසියාකාරයෙන් ජීවිතයකට සැප සතුට ළඟා කරගන්නේ කොහොමද ජීවිතයකින් දුක අවසන් කරන්නේ ජීවිතයක තියෙන දුක ගෙවා ගන්න කොහොමද කියන කාරණාව ලෝතර බුදුරජාණන් වහන්සේලා තමයි නිවැරදිව දේශනා කරන්නේ අන්නේ දේශනාවක් ශ්‍රවණය කළාම අන්නේ අවබෝධය තුලින් ජීවිතයට සැප ලැබෙන ජීවිතෙන් දුක අයින් වෙන ආකාරයට නියම විදිහට කටයුතු කළ හැකි මාර්ගය කියන ධර්මතාවය උපදිනවා. ඒ මාර්ගය ඔස්සේ ගමන් කරනකොට පින්වතුනි මේ ජීවිතයේ නෙමෙයි අනන්ත ජාති සංසාරෙත් හෙව්වේ දුක අයින් කරන්න සැප සතුට ළඟා කරගන්නට නමුත් බැරි වුණා අන්නේ අර්ථය සාක්ෂාත් කරගන්න පුළුවන් ඒ තථාගතයන් වහන්සේලා පෙන්වන මාවත ඔස්සේ ගෙහිලා පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙදී ඒ මාලිගාවෙන් පිට වෙලා විමුක්තිය හොයමින් කිං කුසල ගවේෂී කිං සත්‍ය ගවේෂී කියලා කුසලයේ කියන්නේ මොකක්ද සත්‍ය කියන්නේ මොකක්ද කියන කාරණාව හොයමින් පිට වෙලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා එදා ලෝතර බුද්ධත්වයට පත්වෙන දවසේදී චතුරංග සමන්නාගත වීරියෙන් මාගේ ශරීරයේ මස්ලි වියලේවා සම්නහරට ඉතිරි වේවා පුරුෂ ශක්තියෙන් පුරුෂ ධෛර්යයෙන් යමකට පැමිණිය යුතුය නම් ඊට නොපැමිණ මම මේ වීරිය අතහරින්නේ නෑ කියන මෙන්න මේ දෘඪ වීරියෙන් යුක්තව බෝධින් වහන්සේ මුල පරයන්කෙන් වැඩ හිටියා. එදා ප්‍රථම යාමේදී පෙරවිසු කඳබිලි වල දන්නා වූ නුවණ පහළ වුණා පහළ කරගත්තා. රාත්‍රියේ මධ්‍යම යාමේදී සත්වයන්ගේ චුති උපපත්ති දෙක දන්නා නුවණ පහල කරගත්ත ඉපදීම මැරීම දෙක දන්නා නුවණ පහල වුණා. පස්චිම යාමේදී අලුයම් වෙලාවේදී බෝසතාණන් වහන්සේට ලෝක සත්වයා කෙරෙහි මහා අනුකම්පාවෙන් මහා කරුණාවෙන් යුක්ත වූ යෝනිසෝ මනසිකාරයක් උපන්නා. අනේ මේ ලෝකයා ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා නුයේක් විදිය දුක් දුම්නස් විඳිනවා ඒත් මේ ලෝකයාගේ දුක ඉවර වෙන කෙරවලක් පෙනෙන්නේ නැහැ ඉවර වෙන තැනක් පෙනෙන්නේ නැහැ. කවදානම් මේ ලෝකයාගේ ඉපදීම ලෙඩවීම මහලුව මරණය කියන මේ ලෝ දුක නැති වේද නැති කිරීම පෙනේද මෙන්න මේ විදිහට කරුණාවෙන් යුක්ත යෝනිසෝ මනසිකාරයක් උපන්නා උපදිනකොට ප්‍රඥාවෙන් නුවණ මෙහෙව ඇත්තටම මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියලා යම් ලෙඩවීමක් තියෙනම් මහලු බවක් තියෙනම් මරණයක් තියෙනම් ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් අප්‍රිය සංපයෝග දුක්ඛයක් හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුකක් යම් තාක් වෙයි නම් මේ දුක ඇත්තටම ඇති වෙන්නේ කොහොමද? එහෙම නුවණින් මෙනෙහි කරනකොට මේ ඉපදීම නිසායි මේ සියලු දුක ඇති වෙන්නේ කියලා නුවණට මෙනෙහි වුණා. එහෙනම් මේ සියලු දුක ගෙනත් දෙන ඉපදීම ඇති වෙන්නේ කොහොමද කියලා නුවණින් මෙනෙහි කරනකොට භවය නිසා නේද කියලා නුවණට අවබෝධ වුණා. මේ භවයට හේතුව මොකක්ද කියලා බලනකොට උපාදානය, උපාදානයට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව වේදනාව වේදනාවට හේතුව මේ ස්පර්ශය ස්පර්ශයට හේතුව ආයතන ටික ආයතන වලට හේතුව නාම රූප වෙනකම නාම රූපයන්ට හේතුව විඥානය විඥානයට හේතුව සංකාරය සංකාරයට හේතුව කියලා දුකේ ඉඳලා අනුලෝමව එකින් එකට එකින් එකට නුවණට වැටහුණා මෙන්න මේ අවිද්‍යාව කියන ධර්මතාවය තමයි මුල. ආපෝ ප්‍රතිලෝම බැලුවා අවිද්‍යාව නිසා කර්ම රැස් වෙනවා. ඒ නිසා විඥාණය විඥාන නිසා නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති. ඒ නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් මේ සියල්ලම දුක ඇති වෙනව නේද කියලා නුවණින් දැක්කා. එහෙනම් මේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසය කවදාම හරි දවසක නැති වෙනෝ නම් නැති වෙන්නේ නිරුද්ධ වෙනෝ නම් නිරුද්ධ වෙන්නේ කොහොමද මේ දුක නිරුද්ධ වෙන්නේ කුමන ධර්මයක් නැතිවීමෙන්ද කියලා බලනකොට ඉපදීම කියන ධර්මතාවය නැතිනම් ජරා මරණ දුක පෙනෙන්නේ නැහැ. භවය කියන ධර්මතාවය නැත්තම් ඉපදීම පෙනෙන්නේ නැහැ. උපාදානය නැත්තම් භවය පෙනෙන්නේ නැහැ. තණ්හාව නැතිනම් උපාදානය පෙනෙන්නේ නැහැ. වේදනාව නැතිනම් තණ්හාව ඉතුරු වෙන්නේ නැහැ. ස්පර්ශය නැතිනම් වේදනාව ඉතුරු වෙන්නේ නැහැ. ආයතන ටික නැතිනම් ස්පර්ශය වෙන්නේ නැහැ. නාම රූප නැතිනම් ආයතන වෙන්නේ නැහැ. විඥානේ නැතිනම් නාම රූප වෙන්නේ නැහැ. කර්මය නැති වුණොත් විඥානේ නැති වෙනවා. කර්මය නැති වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕනේ. අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. මේ අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවීමෙන් වෙන අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරුද්ධ වෙනවා එහෙම වුණොත් විඥානේ නිරුද්ධ වෙනවා කියලා මේ විදිහට පටිච්ච සමුප්පාදයේ ප්‍රත්‍ය නිරෝධයට නුවණින් බැලුවා මේ විදිහට බැලුවාම භවයේ නිරෝධ වීමෙන් ජාති නිරුද්ධ වෙනවා ජරා මරණ ශෝක පරිදේව සියලු දුක් දුම්නස් ජාති නිරුද්ධ වීමෙන් මේ දුක නිරුද්ධ වෙනවා කියලා තථාගතයන් වහන්සේට පෙර නොඇසූ විරු නුවණක් පහළ වුණා මේ ජරා මරණ දුක ඇති වෙන හැටි හා ජරා මරණ දුක නැති වෙන හැටි මෙන්න මේ පටිච්ච සම්පාදය ධර්මයේ ගවේෂණය කිරීමෙන් ඊට පස්සේ පෙන්වනවා තථාගතයන් වහන්සේ නුබෝ වෙලාවක් ඒ නුවණ නිසාම ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට සියලුම ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් මනස මිදුනා ආ ඒකම සර්වත්තා ඥානයත් පහළ වුණා මේ පටිච්ච සමුපාද ධර්මය අවබෝධ ධර්මය සම්මර්ෂණය කිරීම තුලින් සම්මර්ෂණය කිරීම තුලින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා ආශ්‍රයයෙන් කෙලසුන්ගෙන් මනස මිදුණා මනස මිදුණාම කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නැහැ කියන විමුක්ති ඥාන දර්ශනය පහළ වුණා ඒ කෙලසුන්ගෙන් ආශ්‍රයයෙන් මනස මිදෙනකොට ස්වාසනා කෙලෙස් පවා නැති වුණා වාසනා භාගී භව හුරුව කියන කෙලෙස්යන්ගේ හුරුව කියන ගතියක් තියෙනවා නම් කෙලෙස්යක් නෙමෙයි ඒක ඒ කෙලෙස් හුරුව කියන එකට සියුම් ගතියක් ඒ කෙලෙස් හුරුව පවා නොහිටෙන විදිහට අවබෝධයට ඒ කෙලෙසුන්ගෙන් ආශ්‍රංගේ මනස මිදුණා ඒකම ਸਰවත්තා ඥානය පහළ වුණා පහළ වෙනවත් එක්කම ඒ සොම්නස් සහගත පහළ වෙලා මේ දුක් සහගත සසරේ අනන්ත කාලයක් ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ සසර ඒ මේ අත දිව්ව සැරිසරුව මේ දුක ගෙවා ගන්න නුවණ නැතුව දුක නැති කර ගන්නට විදිහක් නැතුව මේ දුක නිරුද්ධ කරගත්ත දුකෙන් නිදහස් වෙච්ච සතුට නිසා බුදුරජාණන් වහන්සේගේ මුවින් සොම්නස් සහගත උදාන වාක්‍යයක් ප්‍රකාශ වුණා අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබිසං අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා නොයේ ಜಾති සංසාරේ ඒ මේ අත දිව්වා සැරිසරුවා මොකක්ද මේ ආත්ම භාවය නැමැති ග්‍රහය තනන කෙනා හොයමේ ගහකාරකම් ගව්‍යසන්තෝ දුක්ඛා ජාති පුනප්පුන ගහ ආත්ම භාවය නැමැති ග්‍රහය හදන මේ පුද්ගලයා නොදැකීම නිසා හොයමේ මේ දුක අයින් කරගන්නට හොයමේ නොයේ ජාති සංසාරේ ඇවිද්දා දුක් විඳමින් නොයේ ජාති සංසාරය ඇවිද්දා. ගහකාරකන් දිත්තෝසි මම දැන් ගේ හදන කෙනා දැක්කා. පුන ගේ හන්න කහසි නැවත නුඹ මේ ගේ හදන්නේ නැහැ. මම මේ ගේ හදන තෘෂ්ණාව නැමැති වඩුව මේ ගේ හදන්නේ කියලා දැක්කා. නුඹ නැවත මේ ගේ හදන්නේ නැහැ. සබ්බතේ පාසුකා බග්ගා ගහකොටම් විසංකේතං ඒ තෘෂ්ණාව නැමැති වඩුවට මුල් වෙච්ච ක්ලේශ මූලය වූ gedaraka කැනිමඩල වගේ අවි ගහකූටම් ගහකූටම් කියන්නේ ගෘහයක මුදුනට කැනිමඩලට ගහකූටම් විසංකිතං ඒ වගේ මේ සසර දුකට මුල් වෙන අවිද්‍යාව නැමැති කැණිමඩල කඩා විසිරුවලා දැම්මා. ගහකොටම් විසංකිතං විසංකාර ගතං චිත්තං මගේ හිත විසංකාර ස්වභාවයට ගියා. කර්ම රැස් වෙන්නේ නැති ස්වභාවයට ගියා. තණ්හානම් කය මජ්ජග තණ්හාවගේ ක්ෂය මම අවබෝධ කරගත්තා. තණ්හාව නිසයි මේ සසර ඇවිද්දේ. ඒ තණ්හාව ගේ හදන්න කියලා මම දැක්කා. එතකොට ඒ තණ්හාව කියන කාරණාව ඇති වෙන්නට හේතුව මොකද්ද? තණ්හාවගේ ක්ෂය බව මම අවබෝධ කරගත්ත තණ්හාව නැති වෙන හැටි. තණ්හාව නැති කරන්නේ කොහොමද කියන එක මම අවබෝධ කරගත්තා. කොහොමද තණ්හාව අවබෝධ කරන්නේ විසංකාරගතං චිත්තං හිත විසංකාර ස්වභාවයට ගියාම මෙන්න මේ තණ්හාව ක්ෂය වෙනවා. හිත විසංකාර ස්වභාවයට යන්න මොකක්ද කරන්නට ඕනේ? අවිද්‍යාව නැමැති මෙන්න මේ කැණේ මඩල කඩා විසිරවා දමන්නට ඕනේ. මෙන්න මේ පටිච්ච සමුපාද ධර්මයේ සම්මර්ෂණය කිරීමෙන් අවිද්‍යාව නැමැති ධර්මතාවය සිඳුනා. ඒ නිසා මනස විසංකාර ස්වභාවයටපත් වුණා. තණ්හාව ක්ෂය වුණා අනන්ත ජාති සංසාරයේ මේ ගෘහය හදන වඩුව නොදකීමෙන් දුක් විඳින්මින් ඒ ඒ මේ අත සසර සැරිසරුවා ඒ දුක් විඳින මේ ගේ හදන තෘෂ්ණා නැමැති වඩුවව මේ විදිහට නැති කළා දැන් මට ආපහු ඉපදීමක් දුකක් නැහැ කියන අදහසෙන් සොම්නස් සාගත සිතින් තමයි මෙන්න මේ ගාථාව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළේ පින්වත්නි මේ තුල ඒ විදිහටම සසර ඉපදෙන තෘෂ්ණා නැමැති වඩුව නොදකීමත් ඒ තෘෂ්ණා නැමැති වඩුව ඇති කරවන අවිද්‍යාව නැමැති කැණිමඩල කඩා විසිරුවා දමන්නට නොදන්නාකම නිසා ඔබත් මාත් ඒ විදිහටම සසර නොයේක් ජාති ඒ මේ අත සැරිසරමින් දුවනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ අවිද්‍යාව නැමැති කැණි මඩලය කඩලා තණ්හාව නැමැති මේ ගෘහය හදන සංයෝජනයේ සිඳින ආකාරය අපිට පෙන්වා වදාලා ඒ ටික අද දවසේදී අපි අවබෝධ කරගත්තොත් ඒ තථාගතයන් වහන්සේ උදාන වාක්‍යයකින් සොම්නස් සහගතව සතුටු වුණා වගේම අපිටත් ඒ විදිහටම ඒ ගාථාව මෙනෙහි කරන්න පුළුවන් අපේම ජීවිතාර්ථයක් දිහා බලාගෙන මගේ මනස විසංකාර ස්වභාවයට ගියා තණ්හාවගේ ක්ෂය අවබෝධ වුණා ඒ තණ්හාවට හේතු අවිද්‍යාව නැමැති කැණි මඩල මම කඩා විසිරලා දැම්මා කියන තැනකින් අපිටද මේ දුක නැති කරලා නිවිසනසෙන්නට පුළුවන්. ඒ නිසා මේ තථාගතයන් වහන්සේ ඒ පටිච්ච සමුපාද වශයෙන් දේශනා කළ ධර්මයේ අර්ථය අපි පොඩ්ඩක් නුවණින් මෙනෙහි කරලා බලමු. විශේෂයෙන්ම මම පොඩ්ඩක් මතක් කරනවා මෙන්න මේ පටිච්ච සමුපාද ධර්මය ගවේෂණය කරනකොට පින්වතුනි ඒ පටිච්ච සමුපාද ධර්මයේ ගවේෂණය කිරීමේ අර්ථය තමයි පින්වතුනි චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. චතුරාර්ය සත්‍ය අවබෝධයේ අර්ථය තමයි පින්වතුනි දුක් ක්ෂය කිරීම පිණිස පවතින දුක් නැති කිරීම පිණිස පවතින මාර්ගය ලැබෙන එක. ඒ මාර්ගය ලැබෙන එකේ ප්‍රතිඵලය තමයි මාර්ගය අනුව ගමන් කරන්නට ලැබෙනවා මාර්ගය අනුව ගමන් කරන කෙනාට මෙන්න මේ මාර්ගඵල ලැබෙනවා නැත්නම් ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් මනස මුදව ගන්නට පුළුවන් වෙනවා. එහෙනම් අපි ඒ තථාගතයන් වහන්සේ නුවණින් සම්මර්ෂණය කළ පටිච්ච සමුපාද ධර්මතාවය අපි නුවණින් පොඩ්ඩක් බලමු. මේ පටිච්ච සමුපාද ධර්මයේ පින්වතුනි මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත් මැද ඉඳන් මුලටත් මැද ඉඳන් අගටත් ඕනම විදිහකට නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාර්යය ආරම්භ කරන්නට පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේ ඒ නුවණින් දැකපු ඒ පටිච්ච සම්පාද ධර්මය අපේ ජීවිතයෙන් අපි තේරුම් ගන්නට පොඩ්ඩක් උත්සාහවත් වෙමු මේ චතුරාර්ය සත්‍ය පටිච්ච සම්පාද ධර්මය නුවණින් සම්මර්ෂණය කළාම ඒ තුලින් ලැබෙන අර්ථය නුවණ තමයි මම මතක් කළා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන එක. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නම් එයා පටිච්ච සම්පදාය අවබෝධ කළ කෙනෙක්. පටිච්ච සම්පදාය අවබෝධ කළොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක්. පටිච්ච සම්පදායයි චතුරාර්ය සත්‍යයයි කියලා පදබ්බ්‍යංජන වශයෙන් නානත්වයක් තිබුණට පින්වතුනි අර්ථ වශයෙන් එකක් තියන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් නුවණින් බලමු. එතනදී බුදුරජාණන් වහන්සේ දුකේ ඉඳලා ප්‍රතිලෝමව අවිද්‍යාව දක්වා ආපු තැන අපි නුවණින් පටන් ගමු සම්මර්ෂණය කරන්ට අවිද්‍යාව කියනකොට පින්වතුනි අපි මෙහිට පෙර කොතනක හෝ කුමන හෝ තැනක ආත්ම භාවයක අපි ඉපදිලා හිටියානම් එදා මේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදාය අඥානං ඔය හතර ගැන නොදන්නා අවිද්‍යාව නිසා අපි මොකද කළේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ච කියන කුසල සහගත අකුසල සහගත ආනිච්ච ස්වභාවයෙන් යුක්ත කර්ම රැස් කරගත්තා. මිනිස්යෝ ගැන විතරක් නෙමෙයි මේ පරයයෙන් බ්‍රහ්මයෝ දෙවියෝත් මිනිස්යෝත් නිර්සත්‍යෝත් මේ භවය තුල ඉන්න සියලුම සත්‍යයන්ගේ පැවැත්ම මේ තුලින් කියන්නේ. එතකොට මේිට පෙර ජීවිතයේ අවිද්‍යාව නිසා නොයෙක් නොයෙක් විදිහේ කර්ම රැස් කරගත්තා. පින්වත්නි ඒ ජීවිතයේ මරණසන්න මොහොතේ ඒ කර්ම නිමිත්තක් ඉදිරිපත් වෙලා ඒ කර්ම නිමිත්ත නිසාම විඥානයේ පිමුතුන ප්‍රතිසන්දි වශයෙන් නැවත රූපයකට බැසගත්තා. එතකොට විඥානයේ රූපයකට බැසගත්ත නිසා මේ රූපය සවිඥානික වුණා. සවිඥානික වුණා. ඒ සවිඥානික වෙච්ච නිසාම ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ ආයතන ටික හැදුනා. ඒ ආයතන ටික නිසාම රූප ශබ්ද ආදී අරමුණු බාහිර අරමුණු ස්පර්ශ වුණා ස්පර්ශ වෙලා වේදනාව වෙනවා. ඔක මම කෙටි කළා මතක් කළොත් පෙර අවිද්‍යා කර්මය නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මෙන්න මේ ධර්මතා පහට ගත්ත විපාක ඒ කියන්නේ ඒ විඥානය කර්ම නිමිත්ත බලාගෙන විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මව කුසකට බැසගත්තාම මව කුසක ඒ වෙනකොටත් තිබුණා මව්පියන්ගේ ලේ ධාතු නිසා හැදිච්ච බීජ කලලයක් මෙන්න මේ විඥානයේ බීජ කලලයට පැමිණෙනකොට බීජ කලලේ ඇසුරු කරගෙන උපදිනකොට මෙන්න මේ බීජ කලලය තුල නාම ධර්ම තිබුණේ නැහැ ඊට කලින් විඥාණය මේ මෞපියන්ගේ ලේ ධාතු නිසා හටගත්ත රූපය අරමුණු කරගෙන හිත ඊට දැසගත්තාම ඔක්කාන්තේ නාම රූපං මෙන්න මේ රූපය සවිඥානික වුණා විඥාණය මේ කය ඇසුරු කරන්නේ ගත්තාම මේ රූපය හැඟීම් දැනීමෙන් යුක්ත ස්වභාවයෙන් යුක්ත වුණා. ඊට පස්සේ කන බොන ආහාරය නිසා නැවත නැවත මේ රූපයේ ටික ටික ටික ටික වැඩෙනකොට ඒ කයේ පැවැත්මට උපකාර කළා අර පුරාණ කර්ම නිමිත්තට අනුව ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය. ඔන්න ඔය සිත මේ කය ඇසුරු කරගෙන පවතිනවා කියන්නේ නිකම්ම පවතිනවා නෙමෙයි හිතෙන් නොඑක් නොඑක් දේවල් සිහි වෙනවා සිහි කරනවා. මව් කුසක ඉන්න කාලෙදී නම් පින්වතුනි තාම අලුතෙන් මේ පැත්තේ කර්ම නිමිති ඇවිල්ලා නැහැ. පුරාණ කර්මවල නිමිති තමයි කර්ම නිමිති තමයි මේ ප්‍රතිසන්දි සිතට අරමුණු වෙන්නේ. ඉතින් මේ කය ඇසුරු කරගෙන නොයෙක් විදිහේ සිතුවිලි පහළ වෙනකොට ඒ සිතුවිලි වලට අනුව මේ කය හැදෙන්න ගත්තා. විඥානය නිසා මේ කයේ පැවැත්මත් කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටිකත් හැදුනා. ඒ කියන්නේ ඒ සිතේම තියෙන නාම ධර්ම ටිකයි කයයි පැවතුනා හිත නිසා හිත පැවතුනා මේ කයයි ඒ හිතේ පවතින නාම ධර්මයි නිසා ඔවුනොන්ට උපකාරීව මෙන්න මේ විදිහට මේ නාම රූප දෙක පවතිනකොට ටික ටික ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ ආයතන ටික ඇති වුණා මෙන්න මේ ආයතන ටික හැදුනහම පින්වතුනේ ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ ගැටෙන්න ගත්තා ස්පර්ශ නිසා වේදනාව ආවා එකින් එක එකින් එක ගන්ත අමාරු වෙන මෙන්න මේ විදිහට අර්ථයේ වශයෙන් කැටි කළා කැටි කළා ගන්ත මෙන්න මේ ආකාරයට පෙර අවිද්‍යා කර්මය නිසා පෙර අවිද්‍යා කර්මය නිසා විඥාණය මේ කයට බැසගත්තට පස්සේ මේ ඇහැ හැදුනා ඇහැ හැදිලා රූප පෙනෙනවා පුරාණ කර්මයට විපාකයක් හැටියට කන හැදුනා කන හැදිලා ශබ්ද ඇහෙනවා පුරාණ කර්මයට විපාකයක් හැටියට නාසය හැදුනා නාසය හැදිලා ගඳ සුවඳ දැනෙනවා දිව හැදුනා දිව හැදිලා රස දැනෙනවා පුරාණ කර්මයට විපාකයක් හැටියට මෙන්න මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මනස කියන ආයතන ටික හැදුනා ඒවට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා ටික ගැටුනහම චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා ගාන සම්පස්සජා ජීව සම්පස්සජා කියලා මේ වේදනා ටිකක් පහළ වෙනවා. පින්වතුනි උතනදී තේරුම් ගන්න ඕනේ හොඳ කාරණාවක් තියෙයි. මෙන්න මේ පුරාණ කර්මයට ඇහැ හැදිලා රූප පෙනෙනවා කෙටි කරලා ගත්තාම ඇහැ හැදිලා රූප පෙනෙනවා කන හැදිලා ශබ්ද ඇහෙනවා මේ පෙනෙන ඇහෙන ටිකේ පින්වතුනේ කෙලෙස් මුකුත් තිබුණේ නැහැ කර්ම මුකුත් තිබුණේ නැහැ ඊගාව දේ තමයි හොඳට මතක තබා ගන්නට ඕනේ මේ පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටිකේ ස්වභාවය තමයි පින්වතුනි යමක් දැක්කට පස්සේ දැකපු දේ ගැන යමක් ඇහුවට පස්සේ අහපු ශබ්දය ගැන දැකපු රූපය ගැන අහපු ශබ්දය ගැන මතකෙ හිටින්නේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා ඇහිීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා හොඳට බලන්න පුංචි කාලේ පුංචි ළමයි ගොඩාක් පොඩි ළමයි ඒ වඩාගෙන දෙමව්පියෝ යනවා එහාට මෙහාට. ඇස් ඉදිරි පිටට ඒ ළමයි රූපය එනවා. ළමයි රූප දකිනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ දැනගන්නවා, රස දැනගන්න වෙලාවට. නමුත් අහවල් තැන මේ දැකපු රූපේ තියෙනවා අහවල් තැන මේ ශබ්ද තියෙනවා කියලා ඒ මනසෙ නිමිති හිටින්නේ නැහැ. දකින්න දකින්න දේ එතන එතන නිරුද්ධ වෙනවා. ඒකට හේතුවක් තිබුණා පින්වතුනි. ඒකට හේතුව තමයි මේ විපාක ස්කන්ධ ටිකේ ස්වභාවය පින්වතුනි වෙන මුකුත්ම නෙමෙයි. බහැර රූපය තුල ඉඳලා තමන් තුලට දැනගැනිල්ලක් ඇති වෙනවා. ඒ රූපේ දැනගත්තාම තමන් තුල උපන්න ඒ සැපසහගත දුක්සහගත දැනගැනිල්ල නැති වෙනවා. එච්චරයි. එකෙන් මම මතක් කළේ පුරාණ කර්මයට හැදුණු මේ ඇහැ තියෙනකොට ඇහැට රූපයක් ගැටුණා ඇහැත් රූපයක් ගැටෙනකොට ඊට අනුගතව සිත උපන්නාම ඒකට කිව්ව චක්කු සම්පස්සය කියලා ස්පර්ශය වුණා ස්පර්ශ වෙච්ච අරමුණ හිතෙන්ම විඳිනවා හිතෙන්ම හඳුනනවා හැබැයි උපාදාන වශයෙන් ගන්න තරම් හිතන ලක්ෂණයක් ඒකේ නැහැ සංඛාරා ස්කන්ධයක් තියෙන බොහොම සියුම් විපාක වූ ඒ රූපයත් ඒ රූපයේ විඳපු කමත් දෙක නිසා දැනගන්න කමක් වෙනවා එතකොට බාහිර රූපය නිසා තමන් තුලට දැනගන්න කමක් එනවා ඇහත් රූපයක් දෙක නැති වෙනකොට ඒ ඇහැ රූපේ ගැන විඳපු කමක් හඳුනපු කමක් දැනගත්ත ගමක් තියෙනවා නම් ඒ ටික නිරුද්ධ වෙනවා. කනත් ශබ්දයක් දෙක ගැටෙනු ඉස්සලම් පටන් ගන්න මේ පැත්තෙන්. කනට ශබ්දයක් ගැටෙනකොට සිත ඊට අනුව උපන්නාම අරමුණ විඳිනවා හඳුනනවා ඊට අනුව හිතනවා ඒ නාම රූප දෙක නිසා දැනගෙනILLක් ඇති වෙනවා. ඒක සැපයි නම් සැපයි කියලා දුකයි නම් දුකයි කියලා දැනගැනිල්ලක් ඇති වෙනවා. කන ශබ්දයක් නැති වෙනකොට ඒ දැනගැනිල්ල නැති වෙනවා. මෙන්න මේ විදිහට පෙනෙන දේ නිසා තමන්ගේ තමන් තුල දැනගැනිල්ලක් ඇති වෙනවා පෙනෙන දේ නැති වෙනකොට දැනගැනිල්ල නැති වෙනවා. ශබ්දයක් ඇහෙන්න හේතු ගැටෙනකොට කන ශබ්දයක් ගැටෙනකොට ශබ්දයක් ඇති වෙනවා හේතු ටික ඒ ඒ ටික නිසා Tamanට දැනුමක් එනවා කන ශබ්දයක් නැති වෙනකොට දැනුම නැති වෙනවා. උතන තිබුණා පින්වතුනි ස්කන්ධයන්ගේ උදේවැයක්. ඇහත් රූපියක් දෙක ආහාර ප්‍රත්‍යෙන් ආහාර ප්‍රත්‍යෙන් හැදුණු ඇහත් රූපියක් දෙක ගැටෙනකොට හිත ඊට අනුගතව උපන්නාම ඒ තුන්දෙනාගේ එකතුට කිව්ව චක්කු සම්පස්සේ කියලා. ස්පර්ශ වෙච්ච අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා ඒ නාම රූප දෙක නිසා දැනගන්නවා කියන කාරණාවක් පොඩි ළමයටත් වෙනවා ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ඇහත් රූපය දෙක නැති වෙනකොට ස්පර්ශය බිඳෙනවා එතකොට ඒ වේදනා සංඥා චේතනා නැති වෙනවා ඒ නාම රූප දෙක නැති වුණොත් දැනගන්නකම නැති වෙනවා කන ශබ්දය දෙක රූපය ඒ දෙන්නා ගැටුණු ගවම්ම හිත ඊට අනුගත උපන්නාම සෝත සම්පස්සේ ස්පර්ශ වෙච්ච ශබ්ද රූපය විඳිනවා හඳුනනවා ඊට අනුව හිතනවා ඒ නාම රූප දෙක නිසා ශබ්දය දැනගන්නවා කන ශබ්දයක් දෙක නැති වෙනකොට ඒ ටික නැති වෙනවා මෙන්න මේ විදිහට බහැර රූපය දකින බහැර රූපය තමන් නිසා තමන්ට දැනගැනීමක් ඇති වුණා බහැර ශබ්දය නිසා තමන්ට දැනගැනීමක් ඇති වුණා බහැර ගන්ධය නිසා Tamanට දැනගැනුමක් ඇති වුණා. ඒ දැනගැනිල්ලට හේතු වෙච්ච ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය නැති වෙනකොට Taman තුල දැනගැනිල්ලක් නැති වෙනවා. එයා Taman තුල ඉඳගෙන බහැර අරමුණු දැනගන්න කමක් වුණා මිසක දැනගන්න කමින් බහැර අරමුණු පැත්තට ගිහිල්ලා තිබුණේ නැහැ. ඔකට මම පින්වතුන්ට උපමාවක් කියන්නම් මේ උපමාව ටිකක් බොහෝම ගැඹුරුයි. හොඳට හිතන්ට සියුම් නුවණකින් යුක්තව බලන්න ඕන දෙයක් පින්වතුනි යම් කිසි මුලකුත් මුලක් කඳ ඒ වගේම අතු ඉති කොළ කියන මෙන්න මේ ටික තියනකොට ඒ ටික දකින කෙනාගේ මනසේ ඒක දකිනකොටම ප්‍රඥප්තියක් සිහි වෙනවා මොකද්ද දැනගැනිලක් ඇති වෙනවා ගහ කියලා. හොඳට බලන්ද ගහ කියන දැනුම එන්න මුල කියන ටික ඒ විදිහට යෙදුන හින්දා කඳ කියන ටික ඒ විදිහට තිබුණ හින්දා අතු ඉතින් ඒ විදිහට තිබුණේ හින්දා කොළ කියන ටික ඒ විදිහට තිබුණාම ඔය කාරණා ටික දකිනකොට දකින කෙනාට ගහ කියන අදහසක් එනවා. එතකොට මේ ගහ කියන අදහස ගහ කියන ප්‍රඥප්ති ගහ කියන දැනගැනිල්ල බලන කෙනාට ගහ කියන දැනගැනිල්ල ඇතිවෙන්න හේතු වෙලා තියෙනවා මුලයි කඳයි අතුයිටි කොළයි. ඔය ටික ඔහොම තිබුණ හිඳයි ගහ කියලා කිව්වේ. ඊට පස්සේ මුල හෝ කඳ කොළ අතු ඉති ටික විසිරෙනකොට ගහ කියන ප්‍රඥප්තිය නැති වෙනවා. ගහ කියන දැනගැනිල්ල දැනගැනිල්ලත් ප්‍රඥප්තියක් ඒක කෙනා කෙනා ඒ දිහා බලන කෙනා කෙනාගේ හිතේ තියෙන ගතියක් නාම ස්වභාවයක්. ප්‍රඥප්ති මාත්‍රයක්. එතකොට ඒ ඒක ඵලයක්. ඒ ඵලයට හේතු වුණා මොකද්ද? මුල, කඳ, කොළ, මුල, කඳ, අතු, ඉති, කොළ කියන ටික ඔහොම තිබුණ හින්දා තමයි ගහ කියන අදහස ආවේ. පින්වතුනි මුල කියන කෑල්ල විතරක් පේන්න තිබුණොත් ඕගලන්ට ගහ කියන අදහසක් එනවද බලන්න. කොතනක හරි කොට කෑල්ලක් හඳක් විතරක් තිබුණොත් එහෙම නැත්නම් අතු කෑල්ලක් තිබුණොත් ඉති කෑල්ලක් තිබුණොත් කොළයක් විතරක් තිබුණොත් ඌව වෙන වෙනම තිබුණොත් මේ ගහ කියන අදහස සිහි වෙනවද කියලා බලන්න නැහැ. අර ටික එකින් එකට උපකාර කළා ඒ ටික ඔක්කොම යෙදිලා වැය වෙලා තමයි ගහ කියන අදහස ආවේ. ගහ කියන එක ප්‍රඥාප්තිය. එතකොට මේ කෑලි ටික නැති වෙනකොට ගහ කියන අදහස නැති වෙනවා. ප්‍රඥප්තිය නැති වෙනවා. හොඳට බලන්න යට කෑල්ලට අත තිබ්බොත් ඒකට කියනවා මුල. මැද කෑල්ලට අත තිබ්බොත් එතෙන්ට කියනවා කඳ. ඊගාවට අත තිබ්බොත් පෙන්නුවොත් ඒ ටිකට කියනවා අතු. ඒකේ තව කුඩා තැනකට තිබ්බම ඉති කියනවා. ඉති කියන එකේ තැනකට අත තිබ්බොත් පෙන්නුවොත් කොළ කියනවා. එතනට එතනට අයිති තැන් ටිකක් තියෙනවා. එහෙම ගහ නොවන කොටස් රාශියක් එකට එකතු වෙච්ච තැනක සිහි වෙච්ච ඇති වෙච්ච මතුවෙච්ච දැනගැනිල්ලක් තමයි ප්‍රඥප්තියක් තමයි ගහ කියන එක. ගහ කියන එක එහෙම අර්ථයක් නෙවෙයි ප්‍රඥප්තිය. හඳුන ගන්න කම. ප්‍රඥප්තියේ ස්වභාවය තමයි ඒ හේතු ටික නිසා හටගත්ත හේතු විසිරෙනකොට විසිරෙනවා. මුල පැත්තකට ගියොත් කඳ පැත්තකට ගියොත් කොලාතු ඉති වෙන වෙනම වුණොත් ගහගෙන ප්‍රඥප්තියක් වෙන්නේ මුල් කැලලක් විතරක් තිබුණොත් ගහ කියන්නේ කඳ විතරක් තිබුණොත් කොලාතු විතරක් තිබුණොත් ගහ කියන්නේ ඒ වගේ මෙන්න මේ හේතු ටික නිසා හේතු ටික කියලා කිව්වේ මුල කඳ කොලාතු ඉති කියන හේතු ටික නිසා ගහ කියන දැනගැනිල්ලක් ඇති වුණා ඒ හිතට නැති වුණත් ඒ වගේ පින්වතුනි අර පෙන්නපු මුල වගේ තමයි ඇහත් රූපය දෙක රූපය. අතන පෙන්නපු කඳ වගේ තමයි පින්වතුනි මෙතන පෙන්නපු වේදනාව. අතන පෙන්නපු අතු ටික වගේ තමයි සංඥාව. ඈ ඉති ටික වගේ තමයි පින්වතුනි සංකාරය. කොළ ටික කොළ ටික වගේ තමයි පින්වතුනි විඥානය. එතකොට මෙන්න මේ කාරණා ටික නිසා කාරණා ටික නිසා අපිට පුද්ගලයේ කෙනෙක් දෙයක් කියන දැනගැනිල්ලක් ඇති වෙනවා. හැම වෙලාවෙම පින්වතුනි විඥානය කියලා කියන්නේ දැනගන්නවා. දැන් මම මෙහෙම ඉන්නකොට මේ දිහා බලනකොට පීරිසිය කියලා දැනගත්තා. මෙතන පීරිසිය නොවෙන හේතු රාශියක් නිසා පීරිසිය කියන ප්‍රඥප්තියක් ඇතිනො ඇහත් රූපයක් දෙක රූපය ඒ දෙන්න නිසා හටගත් හිත ඊට උපන්නාම ස්පර්ශය නිසා හටගත් මේ අරමුණ විඳිනකම වේදනාව ඇහත් රූපයක් දෙක රූපය අරමුණ විඳිනකම වේදනාව අරමුණ හඳුනනකම සංඥාව කෝපය කියලා හිතනකම සංකාරය එතකොටම කෝපේ කියලා දැනගන්න කමක් එනවා. එතකොට මේ ඇහත් රූපයක් දෙක නැති වෙනකොට මේ විඳිනකම හඳුනනකම හිතනකම නැති වෙනකොට කෝපයේ කියන දැනගැනිල්ල මන් තුල නැති වෙනවා. එතකොට මේ කෝපය කියන දැනගැනිල්ලක් ප්‍රඥප්තියක් මට කෝපේ නොවන ස්කන්ධ ටිකක් නිසා මෙතන ඇහත් රූපයක් දෙක ගත්තොත් ඒකට කියන්නේ රූපේ කියලා. විඳින කමට කියන්නේ වේදනාව කියලා. හඳුනන කමට කියන්නේ සංඥාව කියලා. හිතන කමට කියන්නේ සංකාරයේ චේතනාව කියලා. එතකොට හැබැයි එහෙම රූප වේදනා සංඥා සංඛාර කියන ධර්මතා ටිකක් තියෙන තැනක ප්‍රඥප්තියක් සිහි වෙලා තියෙනවා කෝපය කියලා දැනුමක් දැනගැනිලා පොඩි ළමයෙකුට නම් එහෙම දැනගැනිලකුත් නැහැ විඳින කම විතරයි තියෙන්නේ නමුත් ලොකු කෙනෙකුට උනත් ඇත්ත මෙහෙම තමයි දැනගැනිලක් වෙනවා ඇහත් රූපයක් දෙක නැති වෙනකොටම වෙන් වෙනකොටම විඳින කම හඳුනන කම හිතන කම නැති වෙනවා එතකොට මේ දැනගැනල නැති වෙනවා. ඔන්න ඔය පුරාණ කර්මයට හටගත්තු විපාක ටිකේ තිබුණේ මෙන්න මේ හේතු ටික නිසා යමක් දැනගන්න හේතු නැති වුණ නැති වෙනවා. අර කෑලි ටික නිසා ගහ කියන ප්‍රඥප්තියක් ඇති වෙනවා ගහ කියන කෑලි ටික නැති වෙනවා ගහ කියන ප්‍රඥප්තිය නැති වෙනවා වගේ. පින්වතුනි ඉද්ද පරිපක්කිතා ආයතනානම් මේ ආයතන ටික මොහු කරා යනකොට මොකද උනේ මෝහෝ අවිජ්ජා ආයෝනා සංකාරා නිකාන්ති තණ්හා කියලා දැන් මේ විපාක ස්කන්ධ ටිකේ ස්වභාවය තමයි පුරාණ කර්මයට හටගත් විපාක ටිකේ ස්වභාවය තමයි ඇහැ හැදිලා රූප පෙනෙනවා කන හැදිලා ශබ්ද ඇහෙනවා නාසය හැදිලා ගඳ සුවඳ දැනෙනවා හැබැයි ඒ රූප පෙනෙන ශබ්ද ඇහෙන ගඳ සුවඳ දැනෙනකොට බාහිරයේ ඉඳලා රූපය ගැන තමන්ට දැනගැනුමක් ඇති වෙනවා රූපේ නැතිනොට තමන් තුළ දැනගෙන නැති වෙනවා. ඛණ්ඩ ශබ්දයක් ගැටෙනකොට ඒ ශබ්දයේ ගැටුණුකම නිසා තමන්ට හොඳක් හරි නරකක් හරි සැපක් හරි දුකක් හරි දැනුමක් Tamanට ඇති වෙනවා කන ශබ්දයක් නැති වෙනකොට Taman ගාව ඒ දැනුම නැති වෙනවා නාසයත් ගන්ධයත් ගැටෙනකොට Taman තුල ඒ ගන්ධය ආරම්භය දැනගැනිල්ලක් දැනුමක් ඇති වෙනවා නාසයත් ගන්ධයත් දෙක වෙන් වෙනකොට ඒ දැනුම තමන් තුළ නැති වෙනවා. කෙලින්ම බාහිරයේ ඉඳලා තමන් තුළට දැනුමක් ඇති වෙනවා ඒ හේතු ටික නැති වෙනව නැති වෙනවා කියන සිද්ධියක් තමයි තිබුණේ ඕක තමයි ස්කන්ධයන්ගේ උදේවය කියලා කියන්නේ ඇත්ත. ඔහොම තියෙනකොට අපි ටික ටික ටික ටික මේ ආයතන ලොකු වෙන්න ගන්නකොට මොකද කලේ? අර බාහිර වස්තුවක් නිසා Taman තුල දැනුමක් ඇති වෙනකොට අපි ඒ දැනුමෙන් රූපෙ දිහා රූපේ රූපය ඇසුරු කරන්න ගත්තා. අන්න එදා ඉඳලා තමයි වේදනා පත්‍ය තණ්හා කියලා කියන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා කියන්නේ බාහිර ස්පර්ශය නිසා Taman තුලට වේදනාවේ අත්දැකීමක් එනකොට වේදනාව ගැන දැනගන්නකොට ඒ වේදනාව ගැන දැනගන්නා වූ අත්දැකීමෙන් අපි රූපේ ශබ්දේ පැත්තට ගියා යන්න ගත්තා. අපි ඔකට අර උපමාවෙම ගත්තොත් මුළුයි කඳයි කොළයි අතුයි ටික නිසා ගේ ගහ කියන ප්‍රඥප්තියක් ඇති වුණා ඒ ටික නැති වෙනකොට ගහ කියන ප්‍රඥප්තිය නැති වෙනවා පහු කාලෙදී ලොකු වෙනකොට ගහ කියන්නේ මොකද්ද කියලා අපි අහුවොත් ගහ කියන්නේ මොකටද කියලා ප්‍රශ්නයක් ඇති වෙනකොට අපි කාටවත් නුවණ තිබුණේ හේතුඵල ධහමට. ගහ කියන්නේ මුල කඳ කොළ අතු විති කියන ওই ටික තියෙනකොට දකිනකොට ගහ කියලා දැනගන්න කමක් ප්‍රඥප්තියක් වෙනව නේද කියලා පෙන්වෙත් නැහැ පෙන්වන්න දන්නෙත් නැහැ අපි. අපි මොකද කළේ යම් හේතු ටිකක් නිසා ගහ කියන ප්‍රඥාප්තියක් දැනුමක් ආවනම් ගහ කියන්නේ මොකද්ද කිව්වහම ගහ කියන්නේ මෙන්න මේකටයි කියලා ගහ කියන්නේ මේ මුලට ගහ කියන්නේ මේ කඳට ගහ කියන්නේ මේ අතු වලට ඉති වලට කොළ වලට කියලා පෙන්වනවා ඒ කියන්නේ ගහ කියනකොට මේ ගහ කියන එක ඇත්ත කරලා ගහේ මේ ගහේ මුල ගහේ කඳ ගහේ කොළ ගහේ අතු කියලා ප්‍රඥප්තිය කියනක ඇත්ත කළා ඒකට මේ කැලි ටික පෙන්වුවා පෙන්නපු දවසේ ඉඳලා ගහ කියනක ඇත්තක් වුණා අපිට ඉස්සලා ගහ කියනක බොරුවක් මම මේ කියන එක ගොඩාක් ගැඹුරු දර්ශනයක් ගහ කියන එක ප්‍රඥප්තියක් හිස් දෙයක් මුලටවත් කඳටවත් කොළටවත් අයිති නැති ඒක දකිනකොට දැන ගැනීම මාත්‍රයක් විඥාපන මාත්‍රයක් සිහි කිරීම මාත්‍රයක් ගහ කියන අදහස හිස් දෙයක් ශුන්‍යතාවය අර හේතු ටික නැතිවට ගහ නැති වෙනවා හැබැයි අපි ගහ කියන අත්දැකීමෙන් අර පැත්තට යන්න ගත්තට පස්සේ ගහ කියන්නේ මේ මුලට මේ කඳට මේ කොළ වලට අතු ඉති වලට කියනකොට අපිට හම්බ වුණා ගහ කියන කැත්තක් වෙලා දැන් ගහ අල්ලන්න පුළුවන් එකක් වුණා. මේ ගහේ මුල, ගහේ කොළ, ගහේ කඳ, ගහේ අතු ඉති. ඒ ටික නිසාම ගහ කියන එක හැදුණා. දැන් ගහ කියන එක ඇත්ත වෙලා ඒ ටිකම ගහේ ගහේ දේවල් වුණා. ඔවුන් ඔවුන්ට උපකාරව පවතින්න ගත්තා. ඒ විදිහටම පින්වතුනි ඇහැ රූපේ නිසා අපිට දැනගැනිල්ලක් ඇති වුනහම ඒ දැනගැනිල්ලෙන්ම අපි ඇහැ රූපේ පැත්තට ගියාම ඒ කියන්නේ මෙන්න මේක තේරුම් ගන්න පින්වතුනේ ඉතාම සියුම් සිද්ධියක් නමුත් මුළු ජීවිතේම උනත් වැය කරන්න මේක තේරුම් ගන්න හිස් වෙන්නේ මේ ඇහත් රූපියක් දෙක නිසා අරමුණ විඳලා හඳුනලා රූපේ කියලා හිතලා තමන් දකින්නකොට තමන්ටයි කෝපය කියන දැනුමක් ආවේ මුල් කාලේ. ලොකු වෙනකොට වේදනාපච්චය තණ්හා කියනකොට කෝපය කියන දැනුමෙන් අපි මේ රූපේ දිහා බලන්න ගත්තා. එතකොට මෙහෙම කෝපය කියලා දැන ගන්නකොටම ශනිකව අපි මොකද කරන්නේ? කෝපය කියන්නේ මෙන්න මේ පෙනෙන රූපෙයි කියලා අපි හිතනවා. Tamanටයි දැනුමක් එන්නේ. කෝපය කියලා අපි අනිත් පැත්තට යනවා. මේ කෝපය දකිනකොට ඇතිවෙන වේදනාව මේ කෝපය හැදේ මේ කෝපය ගැනයි හිතන්නේ කියලා කෝපය කියන ප්‍රඥප්තිය ඇත්ත වෙලා ප්‍රඥප්තිය අර ස්කන්ධ ටිකට අහපහු තිබුවාම දැන් ප්‍රඥප්තියක් නෙමෙයි ඒක ඇත්ත වෙලා. කෝපෙට අයිති රූපයක් තියෙනවා, අයිති වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා. ඔන්න ඕක තමයි මේ වේදනා පත්‍ය තණ්හා කියලා කියන්නේ. විඳපු අරමුණ නිසා අපි මොකද කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තට යන්න ගත්තා. දැන් අපි රූපේ දිහා බලලා ඒ කියන්නේ ඇහැට පේන කෝප්පේ දිහා බලලා හිතනවා. පුද්ගලෙ දිහා බලලා හිතනවා. ගහක් දිහා බලලා හිතනවා. පුංචි කාලේ තිබුණේ මෙන්න මේක ආපහුම මතක් කරන පුංචි කාලේ තිබුණේ මෙහෙම බලනකොට කෝපය කියලා දැනුමක් Tamanට එනවා Taman තුලින් අතහැර ඉවර වෙනවා මිනිස්සේ ගහක් ගෙයක් වාහනයක් කියන දැනුමක් Tamanට එනවා ආයතන ටික මොහුකුරා යනකොට උනා මේ දැනුම අනිත් පැත්තට හැරුණා මේ දැනුමෙන් රූපෙ දිහා බලන්න ගත්තා ශබ්දයේ ගන්ධයේ රසයේ දිහා බලන්න ගත්තා ගත්තාම දැන් රූපේ ගැන, ශබ්දේ ගැන, ගන්ධ ගැන හිතින් කියින් කියින් කරන්න පුළුවන් වුණා. අන්න රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා කියන අපිට තණ්හාව වැඩෙන්න ගත්තා. දැන් අපිට රූප, ශබ්ද, ගන්ධ රස පැත්තේ හිතින් කියින් කියින් කරමින් හැසිරෙන්නත් පුළුවන්. ඇහැට දකින්නකොටම දකින දේ නිසා Tamanට දැනුමක් ආවා. ඒ දැනුමෙන් ආපහු අපි ඇහැ පැත්තටම ගියාම පින්වතුනි අපිට දැන් ඒ යන එකටම කියන රූප තණ්හාව කියලා, ශබ්ද තණ්හාව කියලා. දැන් දකින අහන පැත්තේ ද්‍රව්‍ය කාරණා හුවෙනවා අපිට. අපිට දකින අහන පැත්තේ මේ විඥානයේ අත්දැකීම දකින අහන පැත්තට ගිහිල්ලා. ගියාට පස්සේ පින්වතුනි උපාදාන කියලා කියන්නේ අපිට රූප ශබ්ද පැත්තේ පුද්ගලයෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා මෙහෙම මෙහෙම දේවල් රූප ශබ්ද ඇතුලේ තියෙනවා කියලා අපිට අරමුණු දැඩිව ගන්න කමක් හම්බෙලා තියෙන්නේ. ඔය වෙලා තියෙන්නෙම බැහැර නිසා තමන් තුළට විපාක වශයෙන් රූප ශබ්ද නිසා තමන් තුළට දැනුමක් ඇති වෙච්ච කම උනේ එහෙම තිබුණා තියෙනකොට බහැර නිමිති නැහැ ශුන්්‍යතාවය. ඒ විඥානයේ අත්දැකීමෙන් බහැර රූප ශබ්ද ගන්ධ රස පැත්තට යන්න හදපු එකට තමයි ගිය එකට තමයි යන එකට තමයි රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා කිව්වේ ඒ ගියාට පස්සේ රූප පැත්තේ අපිට හම්බ වුණා පින්වතුනේ පුද්ගලිය සත්‍යය ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් කියන ටිකක් උපාදාන වුණා උපාදානපච්ච භව කියලා කියන්නේ දැන් අපිට බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ පින්වතුනි ලෝකයක් හැදිලා තියෙනවා ගෙවල් දොරවල් අම්මා තාත්තා දුව පුතා යාන වාහන ඉඩ කඩම් මිලමුදල් කියලා භවපච්ච ජාති කෙනෙකුට මේ පින්වතුනි මේ පෙන්වන්නේ මරණයෙන් පස්සේ සිද්ධියක් නෙමෙයි මේ දැන් මේ අදම අද පින්වතුන් ඕගොල්ලෝ ලෙඩ වෙනවනේ, මහලු වෙනවනේ, මරණයටපත් වෙනවනේ, ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් තියෙනවා, අප්‍රිය සංපයෝග දුක්ඛයක් අද විඳිනවනේ. හරි. ඔය දුකට හේතුව මේ පෙන්වන්නේ. ඔය දුකට හේතුව જાතිය. මොකේද? මොන જાතියද? ඒ සත්වනිකායේ જાතිය. ඔබටත් ඔබේ දෙමව්පියෝ දුව දරුවෝ යාන වාහන ඉදකඩ මිල මුදල් වල ඉපදීම ගැන මේ මම කතා කරන්නේ. ඔබ උපන්න නිසා මේ මම කියලා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම මේ මම කියලා ඔබට ඔබව පණවන්න පුළුවන් කම උපන්න නිසා මේ මගේ ඇහැ කන දිවනාසය ශරීරය කියලා Tamanට ওই කැලේ ටිකේ Tamanව පෙන්වන්න පුළුවන්කම නිසා මේ මගේ අත්පය කියලා පෙන්වන්න පුළුවන් කම නිසා ඔබව උපන්න නිසා ඔබේ දුව දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන කියන මෙන්න මේ ටික උපන්න නිසායි ඔබ දුක් විඳින්නේ. ඔය ඉපදීමට හේතුව තමයි පින්වතුනි භවය කියලා කියන්නේ. බාහිර ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් තියනවා කියලා Tamanට හැඟෙන දැනෙන මානසික මට්ටම නිසායි මේ මම ඉන්නවා මගේ අම්මා තාත්තා දුව පුතා ඉන්නවා කියලා දුක් විඳින්න පුළුවන් මේ සත්ත්ව නිකායක් නැත්තම් තමන්වත් තමන් වටපිටාවත් ඉපදිලා තියෙන පින්වතුනි තියනවා තියනවා කියලා බැහැර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තේ දකින දකින හැම දෙයක්ම ඇතිකමට එකතු වෙලා අහන අහන හැම දෙයක්ම ඇතිකමට එකතු වෙලා ගන්ධ සුවඳ දැනෙන හැම එකක්ම එකතු වෙලා රස විඳින හැම දෙයක්ම එකතු වෙලා භවයක් හැදිලා තියෙනවා බහැර ස්පර්ශ ආයතන හයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පැත්තේ බහැර නිශ්චිත තියෙන ලෝකයක් තියෙනවා. ඔය ලෝකය උප්පත්ති වශයෙන් එනකොට තිබුණේ නැහැ. උප්පත්ති වශයෙන් පුඩා ළමයා කාලේදී අපි ආවේ ඇහැ අරගෙන පුරාණ කර්මයට විපාකයක් හැටියට ඇහැ හදාගෙන ආව ඇහැ හැදුන නිසා රූප පෙවුණා. හැබැයි ඒ රූපය ගැන මතක හිටියේ නැහැ. දැකීමෙන් පස්සේ ඉවර වුණා. මොකද රූපේ නිසා Taman තුලට දැනුමක් ඇවිල්ලා තියෙනවා. නමුත් දැනුමින් ආපහු අර පැත්තට යන්න තරම් මෝඩකමක් තිබුණේ නෑ ඒ කාලෙදී. පුංචි ළමයිට අද අපිට තියෙනවා වගේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරල් යාන වාහන තියෙන ලෝකයක් බාහිර ස්පර්ශ ආයතන හයේ ලෝකයක් හදාගෙන ලෝකයක් ඇතුව නෙමෙයි එන්නේ. ඇහැ කන දිවනාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතන ටික විතරයි විපාක වශයෙන් අරගෙන එන්නේ ආවට පස්සේ ඇහැට රූප පෙනෙනවා කනට ශබ්ද ඇහෙනවා පෙනුනෙන් පස්සේ පෙනෙන දේ ඉවර වෙනවා ඇහුනෙන් පස්සේ ඇහෙන දේ ඉවර වෙනවා පොඩි කාලෙදී බහැර පැත්තේ ඉතුරුුනේ නැහැ වේදනාපච්චය තණ්හා කියලා කියනවා ඒ තමන්ට පෙනුණු ඇහුණු එක අත්දැකීමක් කරගෙන ඒ අත්දැකීමෙන් රූප ශබ්ද පැත්තට යන්න ගියාට පස්සේ අර ගහේ අත්තු ගහේ කොල්ල ගහේ ඉති කියලා ගහට අර කැලිටින් ගැට ගැහුවට පස්සේ ඒ වගේ දැනුමක් ආවහම දැනුමෙන් බාහිර රූප ශබ්ද ගන්ධ රස පැත්තට යන්න ගත්තට පස්සේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පැත්තේ පින්වතුනි ලෝකයක් හැදුනේ භවය හැදුනේ අන්නේ භවය නිසා දකින්න දකින්න ආහන ආහන හැම දෙයක්ම ඇතිකමට එකතු වෙච්ච නිසායි ඕගලන්ට උතන ඉඳගෙන අතන දරුවා ඉන්නවා, අතන අම්මා ඉන්නවා, අතන මල්ලිලා ඉන්නවා, අතන නංගිලාගේ ගෙදර කියලා බාහිර මෙහෙම මෙහෙම මෙහෙම දේවල් තියෙනවා තියෙනවා කියලා හිතෙන හින්දා ඔන්න හදිස්සියක් වුණොත් නංගි නැති වෙච්ච දුක නැන්ද නැති වෙච්ච දුක අම්මා නැති වෙච්ච දුක දුක් විඳින්න පුළුවන්. ඔය බවපච්චය ජාති ඔය දුක එන්නේ භවය නිසාම තමයි. ඒ වගේමයි මේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින තමන් ඉන්නවා කියන ටිකත් ඇති වෙලා තියෙන උතෙන් තමයි. මේ මෙන්න මේ පුද්ගල භාවය සත්ව පුද්ගල භාවයෙන් යුක්ත තමුණුත් ඉන්නවා අනිත් පුද්ගලයොත් ඉන්නවා අනිත් දේවලුත් තියෙනවා කියලා මේ ඉපදීම නිසායි අපිට ජරා මරණ දුක ලැබෙන්නේ අද මේ ජරා මරණ දුකට හේතුව ඉපදීම කාගේද මේ මම කියලා තමන්ට තමන් ඉපදීම අනේ මම ලෙඩ වෙලානේ මම මගේ කහම මගේ කේස් පැහිලා මගේ හැම රැලි වැටිගෙන එනවා මගේ ඇස් පේන්නේ නැහැ මගේ අතපය වළංගු නැහැ කියලා Tamanට මහලු භවයේ දුක විඳින්න පුළුවන් වෙලා තියෙන Taman ඉන්න හින්දායි අපි මැරෙන්න යයි කියන බය එන්නේ Taman ඉපදිච්ච කෙනෙක් හින්දායි Taman ඉන්න හින්දායි ඒ වගේම Tamanගේ දුව දරුවෝ ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා දුකක් ඉන්නොත් දුව දරුවෝ ඉන්න නිසායි ඔන්න ඔය જાතියයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුකට හේතුව මේ ඉපදීම ඉපදීමට හේතුව භවය භවය කියලා කියන්නේ තව කාරණාවක් බලන්න අපි කවදාවත් නොදන්නා දෙයක් ගැන අපිට සිහි කරන්නත් බෑ එහෙම දෙයක් තියෙනවා කියලා අපිට මනසේ නිමිත්තකුත් නැහැ අපි නොදන්නා තැනකට ගිහිල්ලා ඇහෙන් බලලා ආපු ගමන් බලන්ඩ දැකපු දේ අතන තියෙනවා කියලා අලුතෙන් නිමිත්තක් එකතු වෙලා ඇති ඔහොම ඔහොම ඔහොම ඔහොම අපේ නිමිති වටපිටාව වැඩෙනවා පේනවා නේද? අන්න ඕක තමයි භවය කියලා කියන්නේ. ඔන්න ඕක තමයි ජාතියට හේතුව. ඒකට හේතුව තමයි රූප ශබ්ද පැත්තේ කාම උපාදාන කියන්නේ මේ රත්තරන් රිදී මුතු මැණික් මේක මේසෙ මේක කෝප්පේ කාම උපාදාන. ditthi උපාදාන කියන්නේ මේ පුද්ගලෙ දුව අම්මා තාත්තා නංගි සහෝදරය යාළුවෙක් මිත්‍රෙක් කියලා සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් තියෙන උපාදානය. උපාදානයි. ඊට පස්සේ කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන කියලා කියනවා. ditthi කියන්නේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම. බාහිර රූප ශබ්ද පැත්තේ. ඒකට හේතුව මොකද්ද? තණ්හාව. කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තට අපි ගිය එක. ඒකට හේතුව මොකද්ද? වේදනාව කියලා කියන්නේ පුංචි කාලේ ඉඳලා ඇහෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා ඒක විඳිනකමක් තිබුණේ. ඒ වේදනාව ලොකු වෙනකොට ඒ වේදනාවේ අද්දකේම උදව් කරගෙනයි අපි මේ රූප ශබ්ද පැත්තට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මෙතනදී මේ ටික ගවේෂණය කරනකොට හොඳ දර්ශනයක් මතුවෙනවා පින්වතුනි. පුරාණ කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටික තියෙනවා විපාක ස්කන්ධ ටිකේ ඇහැ හැදිලා ඇහැ හැදිලා රූප පෙනෙනවා කන හැදිලා ශබ්ද ඇහෙනවා බාහිරේ ඉඳලා Taman තුලට දැනුමක් ඇති වෙනවා ඒක නිරුද්ධ වෙනවා පුංචි ළමයෙකුටත් පේනවා පෙනෙන්නේ පෙනින් පස්සේ නිරුද්ධයි ඒකම බහැර ස්පර්ශ ආයතන හයේ යට ලෝකයක් නැහැ ඔන්න ඔහොම තැනක තිබුණේ එහෙම තියෙන තැනක පෙනෙන රූප, ශබ්ද, ගන්ධ කියන පැත්තට හිත යොමු කරලා හිත යොමු කරලා මෙහෙම අරමුණක් විඳිනකොටම මේ වේදනාව ආවේ මේ රූපෙන් කියන හැඟීමෙන් වේදනාව ආවේ මේ ශබ්දෙන් කියන හැඟීමෙන් රූප ශබ්ද පැත්තට ගිහිල්ලා ඒ රූපය තමයි මේ පීරිසිය කෝපේ මිනිසෙක් කියලා රූප ශබ්ද ගන්ධ රස පැත්ත විස්තර කළා විග්‍රහ කළා අල්ලගන්න ගත්තට පස්සේ තමයි අපිට භවය හැදුනේ. ඔන්න දැන් එතකොට එයා භවය නිසා තමයි පුද්ගල භාවයේ පුද්ගල භාවය නිසා තමයි ජරා මරණ කියලා පටිච්චසම්පාදේ ගවේෂණය කරනකොට උත්තරයක් ආවා. මොකද්ද? අදම මේ දැන් ලෙඩවීම මහලු බව මරණය කියලා යම්තා ප්‍රිය විපයෝග යම්තා දුකක් තියෙනවා නම් දුකට හේතුව જાතිය මේ පුද්ගල භාවයේ තමන්ගෙත් අනුන්ගෙත් සවිඥානික අවිඥානික සියලු වස්තුන්ගේ ඉපදීම ඒ ඒ සත්වයන්ගේ සත්ත්වනිකායේ જાතියක් තියෙනවා නම් මිනිස්යන්ගේ මනුස්ස භවයේ ඉපදීම දෙවියන්ගේ දේව භවයේ ඉපදීම බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම භවයේ ඉපදීම එතකොට කුරුල්ලන්ගේ කුරුළු භවයේ ඉපදීමක් තියෙනවා නම් ඒ ඒ සත්වයන්ගේ සත්ත්වනිකායේ જાතියක් තියෙනවා නම් ඒක තමයි හේතුව. එහෙම ඒ සත්වයන්ගේ සත්ත්වනිකායේ જાති ඇතිවෙන්න හේතුව භවය. මට මගේ අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මගේ ඇහැ කන දිව ශරීරය කියලා ඇත්තිකමට ඔක්කොම ඇතිකමට තියෙන මෙන්න මේ නිමිති ගොන්න තමයි මේ වගේ පුද්ගල භාවය ඇති වෙන්න හේතුව. ඒ නිමිති ගොන්නට හේතුව තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ අරමුණු වල හැසිරුණුකම. රූපේ හැසිරෙන්න, ශබ්දේ හැසිරෙන්න, ගන්ධේ හැසිරෙන්න ගිය නිසායි මට ওই ප්‍රශ්නේ ඇති වුණේ. ওই පැත්තට ගියා නම් ලේසියෙන් ඇහැ ඇසුරු කරන්ට, කන දිවනාසය ඇසුරු කරන්ට ගියා නම් මාර්ය ඇසුරු කරන්ට ගියා තමයි බේරෙන්නේ. ඔන්න එයා දැක්කා එතකොට දුකට හේතුව තණ්හාව කියලා. මොකද තණ්හාව නිසා උපාදාන වුණා. එතනින් පැනවිය වෙන මොකුත් ඉඳන මේ පුරාණ කර්මයේ ඉඳන් විපාකයේ දක්වා එනකන් ඇහැට රූප පෙනුනට කනට ශබ්ද ඇහුනට පෙනීමෙන් ඇහිමෙන් පස්සේ ඒක නිරුද්ධ වුණා මිසක භවයේ හැදිලා පුද්ගලයා හැදිලා දුක දෙන්න හම්බුන්නේ නැහැ නමුත් ඒ කියන්නේ පුංචිම කාලේ කුඩා දරුවෙකුට මේ මම ඉන්නවා මගේ අම්මා තාත්තා දුව පුතා ඉන්නවා කිය එහෙම නිමිති ටිකක් නැහැ. එහෙම ජරා මරණ දුක් විඳින ලෝකයක් නැහැ. කය සවිඥානික නිසා සීත උෂ්ණ දැනෙනවා. ඒකට ප්‍රතික්‍රියා දක්වනවා. ඇහෙන් රූපයක් දැක්කොත් පේනවා ඒක දැනගන්නවා. හැබැයි ඒ රූප ශබ්ද පැත්තේ ක්‍රියාකාරකම් පවත්වන්න ජීවත් වෙන්න ලෝකයක් භූමියක් උනේ නැහැ. ඒක වෙනම ආයතනයක් උනේ නැහැ. කර්ම රස කරගන්න තෝතැන්නක් උන්නේ නැහැ බාහිර ස්පර්ශ ආයතන හය. කයට දැටෙන දේ ආරම්භය හිතින් කින් කිරින් කලේ පොඩි ළමයා. ඊට පස්සේ මෙහෙම තිබුණා තියෙන තැනක අපිට මේ ජරා මරණ දුක හැදුනේ පුද්ගල භාවයේ ඉපදීමට පුද්ගල භාවයේ ඉපදීම තුනේ භවය නිසා. භවය කියනකොට අහවල් තැන අම්මලාගේ ගෙදර, නංගිලාගේ ගෙදර, නැන්දලාගේ ගෙදර අපේ ගෙදර කාමර මෙච්චරක් තියෙනවා ඒකම S2 වහගෙනම මගේ අත ගැන කකුල ගැන මූණ ගැන මුළු ජීවිතේම Tamanට හිතන්න පුළුවන්කම තියෙයි ඔය ටික ඇතුව නෙමෙයි අපි ආවේ මනස ප්‍රභාස්වරයි. මේ පස් කාල කෙලස් ටික අධ්‍යක්ේම. මෙන්න මේක. ඒකට හේතුව රූප පැත්තේ කෙවල් දුරවල් රන් රිදි මුතු මැණික් තියනවා කියලා කාම වස්තු වශයෙන් පුද්ගලයෝ සත්වයෝ ඉන්නවා කියලා අත්වාද වශයෙන් තව පෙර කරපු කර්මානුරූපව මෙතෙන්ට පැමිණ මෙතෙන්දන් කර්මානුරූප යන ආත්මයන් තියෙනවා කියලා ආත්ම වශයෙන් රූප ශබ්ද පැත්තේ අරමුණු ගැන අපි දැඩිව ගත්ත නිමිති තිබුණ හිඳයි ඒකට හේතුවක් තිබුණා රූප ශබ්ද ගන්ධ පැත්තට හැරිලා සිතින් කියින් කිරින් කරන්න ගත්ත තැනයි ඒක තමයි රූප තණ්හා, සද්ද තණ්හා කියන්නේ. ඔන්න ඔතන ඉඳලා තමයි මේ දුකට හේතු ටික ඇතුනේ. විපාක ටික තිබුණාට ওই දුක හම්බුන්නේ එතකොට ඔන්න දුකට හේතුව තණ්හාව කියලා පෙන්ව වෙන මුකුත් ඉඳන් මේ තණ්හාව නිසා උපාදාන වුණා උපාදාන නිසා භවය ආව භවය නිසා ජාතිය වුණා ඒ නිසයි මේ දුක එන්නේ කියන ටිකක් තියෙන හින්දා ඊට පස්සේ එයා දන්නවා තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා සියල්ලෙන් සියල්ල සිලුව කරන් තණ්හාව නැතිකොලොත්. තණ්හාව කියන්නේ රූපයක හැසිර හිත හැසිරෙනකම නැති වුණොත්. සද්දයේ හිත හැසිරෙනකම නැති වුණොත්. ගන්ධයේ හිත හසුරනකම නැති වුණොත් රසයේ ස්පර්ශයේ ධර්මාරම්මනේ හිත හසුරනකම නැති වුණොත් ඒව ඇසුරු කරන පැත්තට හිත යන්නේ නැත්නම් හිත ඒව ඇසුරු කරන්න ගියේ නැත්නම් රූප උපාදාන වෙන්න ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අරබය කාම වශයෙන්, ditthi වශයෙන්, ආත්ම වශයෙන් රූප ශබ්දයන් උපාදාන කරන්න බෑ. එහෙම වුණොත් රූප පැත්තේ, ශබ්ද පැත්තේ, ගන්ධ පැත්තේ දකින අහන දේවල් ඇතිකමට රැඳෙන්නේ නැහැ. එහෙම වුණොත් භවය නැත්තම් ජාතිය නැහැ. ඒ කියන්නේ මම ඉන්නවා තව පුද්ගලිය සත්වයේ ඉන්නවා කියලා පුද්ගල භාවයේ ඉපදීම වෙන්නේ එහෙම වුණොත් ජරා මරණ දුක් විඳින්න මේ මමයි කියලා පණවන්න පුළුවන් ආත්ම භාවයක් හිතෙන්නේ මේ ජීවිතයේදීම පින්වතුන් රහතන් වහන්සේ කියලා කියන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙන් එක ඉරියව්වක් පරිහරණය නොකරන හතර ඉරියව්වෙම මිදිලා වාසය කරන කෙනෙක්. අජරාමරයි කියලා කියන්නේ ජරා මරණයන්ගෙන් නිදහස් වෙලා ජරා මරණයන්ගෙන් මිදිලා. අජරාමර නිවන සාක්ෂාත් කරගත්තේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේදීමයි. අජරාමර නිවන සාක්ෂාත් කරගත්තේ මේ ජීවිතයේදීමයි. එතකොට ඔන්න එයා දැක්ක දුක දුකට හේතුව තණ්හාව මොකද විපාක ටිකට තිබුණේ නැහැ බහැර රූප ස්පර්ශ ආයතන හය ආරම්භය නිමිති ටිකක් විපාක ටික දැකීමෙන් ඇහින් පස්සේ ඉවරයි පුංච කාලෙදී ලොකු වෙනකොට මොකද කරන්නේ තණ්හාව කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පැත්තේ රූපයට හිතින් කියින් කියන්නේ ශබ්දයට හිතින් කියින් කිරීමෙන් රූප ශබ්ද ටිකේ වාසයට ඒව ඇසුරු කරන්ට පැමුණුණා ඒකේ ප්‍රතිඵලය උනේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ උපාදාන වුණා. ඒ කියන්නේ දකින රූප රන් රිදී මුතුමැණික් කියලා පුද්ගලයෝ සත්‍ය දකින්න කියන තැනකින් එතකොට ඇහෙන ශබ්දත් පුද්ගලයන්ගේ ශබ්ද, දේවල් කාරණාවල ශබ්ද, ගන්ධත් එහෙමයි. ওই විදිහට උපාදාන වෙච්ච නිසා භවය ආව ඒ නිසා ජාතිය. ඊට පස්සේ දැක්ක තණ්හාව නැති වුණොත් හැම ආකාරයකම රූප පැත්තට හැරිලා හිත හසුරවන කම නැති වුණොත් ශබ්දයේ අල්ලගෙන හිත හසුරන කම නැති වුණා. ගන්ධය අල්ලගෙන හිත හසුරන කම නැති වුණා. උපාදාන වෙන්න බෑ. රූපයක් gedara ඉදකඩ මිලමුද රන් රිදී කියන රූප ශබ්ද දිහා බලලා උපාදානයේ වශයෙන් හිත හසුරවන්න බෑ. මේ දුව පුතා කියලා එහෙම දුවගේ රූපේ පුතාගේ රූපේ දුවගේ ශබ්ද පුතාගේ ශබ්ද කියලා ඒ අරමුණු එක උපාදාන වශයෙන් හැසිරෙන්න බෑ. එහෙම වුණොත් භවය නෑ. දකින දේ ඇතිකමට ඉතුරු වෙන්නේ ඇතිකමට ඉතුරු වෙන්නේ ඒ පැත්තට ගිහිල්ලත් නෑනේ. තණ්හාව නෑ කියන රූප ශබ්ද පැත්තට යන්නේ නැත්තම්. උපාදානත් නෑ භවයක් නෑ. එහෙම උණු જાතිය නෑ මේ මම ඉන්නවා මේ මම ඉන්නවා කියලා මාව පනව ගන්න තමන්ට නිමිති ඉතුරු වෙන්නේ නැපින්වතුනි අපිට අපිව පනව ගන්න පුළුවන් කෙනෙකුට මේ මම කියලා පනව ගන්න පුළුවන් ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතනෙ නිමිති තිබුණොත් විතරයි. ඔය ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ටිකේ නියම විපාක ටිකේ ඇත්ත තමයි අනිදස්සනයි. දකින්න බෑ. දැකලත් නැහැ. පේන්නෙත් නැහැ. මේ බහැර රූප ශබ්ද කියන ආයතන ටිකේ වාසයට ගිහිල්ලා තමයි මේ ආධ්‍යාත්මික පැත්ත සංයෝජනයත් ඇති වෙලා තියෙන්නේ. එතකොට ඔන්න දැක්කා තණ්හාව නැති වුනොත් උපාදානේ නැහැ, එහෙමනොත් භවේ නැහැ, එහෙමනොත් ජාති ජරා මරණ නැහැ කියලා දැක්කා. දුකක් දැක්කා, ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන යමක් තියෙනවා නම් ඉපදීම නිසායි කියලා දුක දැක්කා. ඒ දුකට හේතුව භවයේ භවයට හේතුව උපාදානේ උපාදානයට හේතු තණ්හාව මේ පෙනෙන ඇහෙන පැත්තේ හැසිරීම කියලා මේ දැන් දැක්කේ අනිත් පැත්තට දුක්ඛ නිරෝධයක් දැක්කා තණ්හාව නැති වුණොත් ඇහැ කන දිවනාසය ශරීරය හැසිරෙන්නේ නැති වුණොත් ඒක ඇතුලේ ද්‍රව්‍ය කාරණා උපාදාන වශයෙන් අහුවෙන්නේ ඒ පැත්තට ගිහිල්ලත් නැහැ. එහෙම වුණොත් දකින ආහන දේ ඇතිකමට රැඳෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ ජාතිය නැහැ, ජරා මරණ දුක නැති වෙනවා කියලා දැක්කා. දුකක් දැක්ක, දුක ඇතිවීමක් දැක්ක, නැතිවීමක් දැක්ක. මේ දැක්කේ මොකක් කරන්නද කියලා පටිච්ච සමුපාදයේ ගවේෂණය කරනකොට. එතකොට නුවණක් ආවා මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා එහෙනම් කටයුතු මොකක්ද විපාක මට්ටමේ තිබුණු විදිහට පුරාණ කර්මෙට උප්පත්ති වශයෙන් හම්බෙච්ච ආයතන ටිකේදී ඒ ආයතන ටික පැවතුණු ආකාරයටම පවතින හුරු කටයුතුයි කියන උත්තරයක් ආවා. ඒක තමයි සම්මා දිට්ඨි මාර්ගයට ආවේ. මොකද්ද ඒකෙදි තියෙන්නේ? ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන එක. මාර්ගයට එන්නේ මොකද්ද? ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන එක. ඒ ස්කන්ධයන්ගේ උදේවැයෙන් තියෙන පින්වතුනි බාහිර රූපය මුල් කරගෙන ස්පර්ශයක් ඇති වෙනවා ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් ඇති වෙනවා ඒ නාම රූප දෙක නිසා තමන් තුල හොඳයි කියලා නරකයි කියලා ලස්සනයි කියලා කැතයි කියලා ප්‍රඥප්ති වශයෙන් දැනගැනිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඇහත් රූපිය දෙක නැති වෙනකොට ස්පර්ශය බිඳෙනවා ස්පර්ශය නැති වෙනකොට නාම ධර්ම ටික නැති වෙනවා නාම රූප දෙක නැති වෙනවා Taman තුල දැනගැනිල්ලක් නැති වෙනවා. කියලා මෙන්න මේ පෙනෙන ඇහෙන දකින කියන ස්පර්ශ ආයතන හය හරහා පෙනෙන දේ දැනගන්නේ කොහොමද? පෙනෙන දේ දැනගැනilla නැති වෙන්නේ කොහොමද? ශබ්දයක් දැන ශබ්දයක් ඇහුනේ කොහොමද? ඒ ඇහෙන ශබ්දේ නැති වෙන්නේ කොහොමද? නාසයට ගන්ධයක් ගැටුනහම ඒ ගන්ධය අරබය තමන්ට දැනගැනilla ඇති වෙන හැටි ඒ දැනගැනilla නැති වෙන හැටි කියන ටික තමයි බලන්නේ. එහෙන් බලනකොට උත්තරයක් එනවා බාහිර ස්පර්ශ ආයතන 6 පැත්තේ ඉඳලා Taman තුලට දැනුමක් ඇති වෙනවා ඒ ඒ ආයතනය වෙන් වෙනකොට Taman තුලේ දැනුම නිරුද්ධ වෙනවා කියලා යංකින්ච සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං යමක් යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගයි නම් ඒ හැම දෙයක්ම හේතු නැති වුණ නැති වෙනවා කියලා නුවණක් එනවා එහෙම බලනකොට තමන් තුළට එන දැනගැනිල්ලේ අත්දැකීමෙන් බැහැර රූප ශබ්ද පැත්තට යන්නේ නැහැ. එහෙම ගියොත් ඒක දුකට මුලක් කියන නුවණක් තියෙනවා. ඔන්න ඔය විද්‍යට ස්කන්ධයන්ගේ උදේ වේදනා නුවණට එනවා. ඊට පස්සේ ස්කන්ධයන්ගේ උදේ වේදනා නුවණට උපකාර පිණිස නුවණින් මෙනෙහි කරනවා යා. ඒකට උපකාර පිණිස ඒ දෙක යාගේ ප්‍රඥාව. බැහැර ආයතනයේ ඉඳලා තමන්ගේ ආධ්‍යාත්මික පැත්තට ඇතුල් පැත්තට දැනුමක් ඇවිල්ලා තියෙනවා ඒ ඇහත් රූපියත් නැත්නම් බාහිර ආයතන ටික නැති වුණොත් තමන් තුල මේ දැනුම නිරුද්ධ වෙනවා ඒ දැනුමෙන් බැහැර රූප ශබ්ද පැත්තට නොයා යුතුයමයි කියන නුවණක් තියෙනවා මොකද දුක ගැනත් නුවණක් තියෙනවා දුකට හේතුව තණ්හාව රූප ශබ්ද ගන්ධ රස පැත්තට ගියේ හින්දාමයි ඒව උපාදාන වුනේ. ඒ පැත්තට ගියේ හින්දානේ ඒව අහුුනේ. දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන කියලා ජීවිතය අද ගෙවා ගන්න බැරි. අයින් කර ගන්න බැරි තරම් Tamanටවත් අයින් කර ගන්න කිතු හේත පිණිස පවතින හිතන්නවත් බැරි අයින් කරනවා කියලා බැරි තරමට තද සංයෝජනයක් ඇතිවෙන්න මූලික ආරම්භයේ ඇහැට රූපයක් පෙනෙනවා කනට ශබ්දයක් ඇහෙනකොට පෙනෙන රූපෙ පැත්තට හිත අරගෙන ගිය කන ශබ්දය ඇහෙන පැත්තට හිත අරගෙන ගිය හිඳයි ඒකේ පෙනෙන රූපය ඇහෙන ශබ්දය ඇතුලේ වටිනා නොවටිනා දේ අහු උනේ. ඒ වටිනා දේවල් නොවටිනා දේවල් හොඳ නරක දේවල් ඒක ඇතුලේ අහුවෙච්ච එකේ ප්‍රතිඵලයක් හැටියටයි දකිනහන දේවල් ඉතුරු උනේ. ඉතුරු වෙච්ච එකේ ප්‍රතිඵලයක් හැටියටයි මමත් මගේ දුව පුතා ගෙවල් දුරවල් යාන වාහන කියන ලෝකයක් උපන්නේ ඒ ඉපදුනේ එකේ ප්‍රතිඵලයක් හැටියටයි අද මේ ජරා මරණ දුක් විඳින්න වෙන්නේ කියලා හොඳට ඇස්තරලා දන්නෝ සුතවතාති ශ්‍රාවකයා. ඇහැ පැත්තට රූපේ පැත්තට ගියොත් කෙනෙක් යහතින් එන්නේ නැහැ. මාර්යාගේ භූමිය ඇහැ රූපი කියන්නේ. ආයේ ගියා ගොඩ එන්නෙම නැහැ කියලා දන්නවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා නැති වුණොත් ඇහැ පැත්තට ඒ කියන්නේ රූප පැත්තට, ශබ්ද පැත්තට, ගන්ධ පැත්තට මං ගියේ නැත්තම් රූපය ඇතුලේ, ශබ්දය ඇතුලේ හොඳ හෝ නරක හෝ වටිනා හෝ නොවටිනා දේවල් අහුවෙන්නේ ඉඩ නැහැ. අහුවෙච්ච හුරුවක් තියෙනවා නම් මම ගියේ නැත්තම් ඒක ගෙවෙනවා. අලුතෙන් හුරු අහුවෙන්නේ නැහැ. එහෙම වටිනාකමට දේවල් අහු වෙන්නේ නැති වෙනකොට බාහිර ස්පර්ශ ආයතන හයි රූප ශබ්ද පැත්තේ දකින අහන දේවල් ඉතුරු වෙන්නේ නැහැ කියලා දන්නවා. එහෙනම් සම්මා දිට්ඨි මම බහැර ස්පර්ශ ආයතන හයට නම් යන්නෙම නැහැ. හොඳට සිහියයි ඇහැ පරිහරණය කරනවා සිහියෙන් මොකද්ද? ඇහත් රූපියත් නිසා තමන්ට දැනුමක් ඇති වෙනවා ඇහත් රූපියත් දෙක නැති වෙනකොට තමන් තුළ ඒ දැනුම නැති වෙනවා ඒ දැනුමෙන් ඇහැරුවේ පැත්තට නම් යන්නේ කියන තැනට හොඳට බයයි. පටිච්ච සමුපාදයේ ගවේෂණයෙන් චතුරාර්ය සත්‍යතාව චතුරාර්ය සත්‍යයෙන් සම්මා දිට්ඨියටම මාර්ග සම්මා දිට්ඨියට ඒ නිසා ස්කන්ධයන්ගේ උදේවැය බැලිය යුතුයි බහැර ආයතනයන්ට නොයා තමන් තුළ දැනුමක් ඇති වෙනවා කියන කාරණාව පෙන්නන්ට නුවණ මෙහෙවිය යුතුයි කියලා සම්මා සංකප්පයක් ගන්නවා ඊට පස්සේ පින්වතුනි ඔය සම්මා දිට්ඨිය තිබුණට දැන් අපි දන්නවා දුක දන්නවා දුකට හේතුව තණ්හාව කියලා දන්නවා මේ තණ්හාව රූප ශබ්ද ගන්ධ රස පුට්ටබ්බ කියන තණ්හාව නැතිව ඒ පැත්තට ගියේ නැත්තම් ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි කියලා දන්නවා එහෙනම් ඒකට කරන්න ඕනේ මෙන්න මේක ස්කන්ධයන්ගේ උදේ බලන්න ඕනේ බහැර නිසා තමන් තුළට දැනුමක් ඇති වෙනවා සද්දයක් ඇහෙනකොටම සද්දේ පැත්තට යන්නේ නැතුව සද්දේ නිසා තමන්ගේ කන නිසා තමන්ට දැනුමක් ඇති වෙනවා කියලා හොඳ සිහියෙන් හොඳ අවදියෙන් හැම වෙලාවෙම ඉන්න ඕනේ කියලා සම්මාදිට්ඨිය දන්නවා සම්මාදිට්ඨිය දන්නවා දැනගත්තට පින්වතුනි දැන් ප්‍රශ්නයක් එනවා යාට මොකද්ද මේ ඇත්ත නොදන්නා කාලේ අනන්ත ජාති සංසාරේ ඉඳලා රූපයක් පෙනෙනකොටම ඇහැ රූපේ පැත්තට ගිහිල්ලා කන ශබ්ද පැත්තට ගිහිල්ලා ඒව හැසිරෙච්ච හුරුවක් තියෙනවා. කාමාශ්‍රය, දේවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා රූප ශබ්ද පැත්තේ පෙනෙන ඇහෙන දේ එක්ක ගනුදෙනු කරපු හුරුවක් තියෙනවා. කාමාශ්‍රය භවශ්‍රව කියලා පෙනෙනකොට ඇහෙනකොටම රූපේ පැත්තට, ශබ්දේ පැත්තට, ගන්ධේ පැත්තට ගිය හුරුවක් තියෙනවා. ඒ රූපය ඇතුළෙත් අරහේ ගිහිල්ලා මෙහෙ ගිය හුරුවක් තියෙනවා. ditthya ආශ්‍රය කියන්නේ යමක් පෙනෙනකොටම බහැර සත්‍ය පුද්ගලියෝ ඉන්නවා ආත්මයක් තියෙනවා කියලා හිතපු හුරු තියෙනවා. ඔන්න ඔය හුරුව බලවත් වැඩි බහැර ස්පර්ශා බහැර රූප ශබ්ද ටික නිසා තමන් තුළටයි මේ දැනුමක් එන්නේ ඈත් රූපයත් කන ශබ්දයක් නැති වෙනවා තමන් තුළ දැනුම නැති වෙනව නේද කියලා මේ දැකීමක් වෙනවා මේක බොහෝම දුර්ව අතිශයම දුර්වලයි අර රූප ශබ්ද පැත්තට ගිය හුරු අතිශය බලවත් ඒ හින්දා දැන් අපිට තියෙනවා පින්වතුනි මේ සම්මා දිට්ඨිය තිබුණට මෙන්න මේ ආශ්‍රව බලවත් වැඩි. සුවල්ප ඇසිල්ලේ ඇහැ රූප පැත්තට යන්න එපා ගියොත් උපාදාන වෙලා බබි ඇවිල්ලා ජරා මරණ දුක හදනවාමයි. ඇහැ රූප කන ශබ්ද පැත්තට ගියේ නැත්තම් උපාදාන වෙන්නේ නැහැ භවය හැදෙන්නේ ජරා මරණ දුක නැති වෙනවාමයි. ඒ නිසා ඇහැ රූප පැත්තට යන්නේ නැති වෙන්න මෙන්න මෙහෙම ඇහැ රූපේ ඉඳලා තමන්ට දැනුමක් ආවා ඇහැ රූප දෙක නැතුව තමන් තුල දැනුමක් නැති වෙනවා කියලා නිතරම සීයෙන් ඉන්න කියලා දන්නවා දැන් ඉගෙනගෙන තියනවා දැනගත්තට කොරන්න බෑ ඒක හුරුව වැඩි රූප පැත්තට ගිහිල්ලා ඒකේ පුද්ගලිය ගෙවල් දොරල් ඇසුරු හුරුව වැඩි මේ ඇත්ත භාවිතා කරපු හුරුව දුර්වලයි. ඔකට කියනවා ආශ්‍රව කියලා. දැන් අපිට වෙනවා පින්වතුනි මෙන්න මේ ආශ්‍රවක් ඡය කරගන්න. ආශ්‍රවගේ දුබල කරගන්න වෙනවා, ගෙවා ගන්න වෙනවා. ඒකද පින්වත් මේ සම්මාදිට්ඨිය. ඒ නිසා අපිට ඕනේ හොඳ චිත්ත සමාධියක්. චිත්ත සමාධියක්. මෙන්න මේ චිත්ත සමාධියට තමයි පින්වතුනි ආශ්‍රෝල බලය අඩු කරන්නේ. කාමාශ්‍රව භවශ්‍රව ආශ්‍රව සම්පූර්ණ නැති වෙන්නේ අවිද්‍යාව නැති වෙනකොට විද්‍යාවෙන් ප්‍රඥාවෙන් හැබැයි ආශ්‍රවල බලය අඩු කරනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මෙන්න මේ ආශ්‍රව කියන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා බාහිර පැත්තට ගිහිල්ලා ඇසුරු කරන හුරුව අඩු කරනවා ඒ පැත්තට යන්න යන මනසේ අපේ වේගය අඩු කරලා බාහිර යමක් දකිනකොට Tamanට දැනුමක් ඇති වුණා. සබ්දයක් අහනකොට මට දැනුමක් ඇති වුණා නේද කියලා පෙන්නන සිද්ධියක් තියෙනවා. පෙන්න පෙන්නඳ දර්ශනයක් තියෙනවා. ඒක මේ පෙන්නගන්න ඉඩ තියෙනවා. මේ සමාධිගත මනසෙන් බහැර රූප ශබ්ද ගන්ධ රස පැත්තට යන හුරුව වේගය අඩු කරලා බහැර රූප ශබ්ද නිසා Tamanට දැනුමක් ආවේ කියන එක බලාගන්න ඉඩ හදනවා. ඒක මේ සමාධිය කියන්නේ සම්මා දිට්ඨියට උපකාර ධර්මයක් කියන්නේ ඒකයි. එතකොට ඕගොල්ලෝ නිතරම කාය වේදනා චිත්ත ධම්ම කියන ටිකට හිත තබලා උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩන්න ඕනේ. බලන්න පින්වතුනි ඒකෙදි කාය වේදනා චිත්ත ධම්ම කියන ටිකට හිත තබලා කියන එකෙන් කරන්නේ මොකද්ද කියලා දන්නවද? ඒද ආරම්භයේ ඉඳලා රූප ශබ්ද පැත්තට යන හුරුවයි මේව ලක්වන්නේ. එතකොට එතනදී කාය වේදනා චිත්ත ධම්ම කියන ticket හොඳට සිහිය පිහිටලා නැත්නම් සතර සති හොඳ උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩන්න ඕනේ නිතරම සතිපට්ඨානේ වඩ වඩ හිත සමාධි කරන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ට හිත එක්තෙන් කරගන්න පුළුවන් නතර කරගන්න පුළුවන් තැම්පත් කරගන්න පුළුවන් ආවරණීය ධර්ම දුරු කරගන්න පහසු බුදු ගුණ අසුබය මරණය මෛත්‍රිය ආනාපාන සතිය ආදී කොමුණ හෝ සමත හෝ කමඨහනක් හෝ වඩන්න පුළුවන්. ඒ වගේ කමඨහනක් වඩමින් ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලමින් කමඨහනක් වඩනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලන නුවණින් මොකද කරන්නේ? විද්‍යාව පහල කරනවා, අවිද්‍යාව අයින් කරනවා. ඒ කියන්නේ බහැර රූපෙට ගිය යා යුතුයි කියන මෝඩකම අයින් කළා තමන් තුල ඉඳගෙන රූපය ශබ්දය දකින්නකොට ඇහෙනකොට තමන්ට දන ගැනීමක් ඇති වුණා කියන එක පෙන්නවා පෙන්නවා එතකොට සමාධිය මොකද කරන්නේ රූපේ ශබ්ද පැත්තට යන්න තියෙන හුරුව අඩු කළා මෙන්න මේ ඇත්ත ඇති ඇති බලන් ඉඳ හදලා දෙනවා සමත කමතහනක පිහිටලා කමඨහනක් වඩවඩ උදේවැය බලන්න ඕන. උදේවැය බලනකොට ඇත්ත දකිනවා බාහිරට ස්පර්ශ ආයතන හය පැත්තට යන මෝඩකම ගෙවනවා. සමාධියෙන් ස්පර්ශ ආයතන හය පැත්තට යන හුරුව වළක්වලා හුරුව දුබල කළා මේ ඇත්ත බලන් ඉඩ හදලා දෙනවා. ඒ හින්දා ඔන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක තමයි අර ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ ඒකට අනුව හිතන එක සම්මා දිට්ඨිය එතකොට මේ සම්මා දිට්ඨියට අනුව හිතන එක සම්මා සංකප්පය. ඒකට උපකාර පිණිස සමාධිය ඇති කරගන්න තමයි උත්සාහයෙන් සතර සතිපට්ඨානක වඩලා චිත්ත සමාධියක් ඇති කරගන්නවා. ඒකේ කෘත්‍යය තමයි ආස්ව වශයෙන් රූප ශබ්ද පැත්තට යන හුරුව අඩු කරනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලමින් Taman තුලට ලෝකේ උපදිනවා කියන එක දකින්න උත්සාහ මේ ඉඩ හදලා දෙනවා. ඊට පස්සේ මේ උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩා ගන්නට උපකාර පිණිස කය වචන දෙක සංවරයක් ක පිහිටුවා ගන්නට ඕනේ පන්සිල් හෝ අටසිල් හෝ මේ විදිහට මෙන්න මේ විදිහට සීලයක පිහිටලා උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වඩමින් හෝ නැත්තම් සමත පූර්වංගම විදර්ශනා කියන පරයයේ සමත කමඨහනක හිත පිහිටුවමින් සතර සතිපට්ඨානෙ උත්සාහයෙන් සතිපට්ඨානෙ වඩමින් හෝ සමත කමඨහනක හිත පිහිටුවා ගනිමින් පිහිටුවමින් ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලන කමක් තියෙනවා බලන නුවණක් හා ඊට හිතන කමක් තියෙනවා නම් ඒ යාගේ ප්‍රඥා ප්‍රඥාව උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩලා හිත සමාධි කරන කමක් තියෙනවා නම් නැත්නම් යම් චිත්ත උත්සාහයෙන් සමත කමඨහනක් වඩලා හිත සමාධි කරනවා නම් මේ යාගේ සමාධිය වායාම සති සමාධි කියන සමාධියේ හික්මෙනවා ඒට උපකාර පිණිසක කය වචන දෙකේ සංවර කරගන්න කමක් තියෙනවා නම් වාචා කම්මන්ත ආජීව කියලා මෙන්න මේ ටිකේ හික්මෙන කමක් තියෙනවා නම් වචනයත් කයත් ජීවිතවත්මෙත් සංවර කරගන්නවා නම් මේ ටිකේ යගේ සීලය. සීලයේ උපකාරයි හිත සමාධි කරගන්න සමාධි උපකාරයි ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකිනවා කියන්නේ මොකද්ද? බහැර ස්පර්ශ ආයතන හයේ රූප ශබ්ද ගන්ධ රස පැත්තේ ඉඳලා තමන්ටයි මේ දැකීමක් එන්නේ කියන බහැර රූප ශබ්දේ ඉඳලා තමන්ට දැනුමක් ඇති වෙනවා ඇහත් රූපත් කන ශබ්දත් නැති වුන තමන් තුල දැනුම නැති වෙනවා කියලා ඇත්ත ඇති හැටි දැකලා සම්පූර්ණ වෙනකොට රූප, ශබ්ද, ගන්ධ, රස පැත්තට ගිය හුරුව සම්පූර්ණ ඉවරයි. රූප, ශබ්ද, ගන්ධ, රස පැත්තට ගිහිල්ලා හැසිරිච්ච හුරුව යම් දවසකදී ආසව සම්පූර්ණ හුරුව දුරු වුණොත් රූප, ශබ්ද, ගන්ධ රූපේ පැත්තට ගිහිල්ලා හැසිරිච්ච හුරුව ගෙවිලා ඉවරච්ච දවසට කියනවා ආශ්‍රය ක්ෂය කියලා. ඒ ආශ්‍රය ක්ෂය වුණොත් ඇත්ත දැකීම සම්පූර්ණ ඇත්ත දැකීම සම්පූර්ණ ආශ්‍රය ගැනීම ඉවරයි. මොකද තමන්ගේ පැත්තට එනවායි කියලා බහැර වස්තුවක් දකිනකොට තමන් තුල දැනගැනිල්ලක් ඇති වෙන්නේ කියන දකින කම සම්පූර්ණයි කියලා කියන්නේ බහැර රූප ශබ්ද පැත්තට යන හුරුව ගෙවිලා ඉවරයි කියන්නේ. බහැර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තට ගෙවල් දොරවල් දුවා දරුවෝ පුද්ගලික සත්වයේ ඉන්නවා ඉන්නවා කියලා සිහි කරමින් ගිය හුරුවක් තියෙනවා. ඔය හුරුව ගෙවිලා ඉවරයි. ආශ්‍රක්ෂයයි කියලා කියන්නේ බහැර පැත්තේ ඉඳන් Taman තුල දැනුමක් ඇති වෙනවා කියන නුවණ ස්ථාවරයි කියන එක. ආශ්‍රය ගෙවිලා ඉවර නම් සම්මාදිට්ඨිය සම්පූර්ණයි සම්මාදිට්ඨිය සම්පූර්ණයි ආශ්‍රය ගෙවිලා ඉවරයි. කටයුත්ත කළා මත් මත්තේකට යුක්තක් නැහැ. ජරා මරණ දුකෙන් නිදහස් වීම පිණිස මත්තේකට යුක්තක් නැහැ කියන තැනට එනවා. කල යුක්ත කළා කියන තැනකට මේ ජීවිතේම අජරාමර වෙනවා. අජරාමර වෙනවා කියලා කියන්නේ පින්වුතුනි මම ඔයගලට නිදහස් නිදසුණක් පැනෙව්වොත් මම මේ කතා කරන දර්ශනයම ගොඩාක් ගැඹුරුයි. පින්වුතුනි ඇහැට පේන්නේ රූපනේ. ඇහැට පේන්නේ බාහිර රූප. ධර්මයේ ඉගෙන ගත්තා අපි ඉගෙනගෙන තියෙනවා ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික අනිදස්සනයි දැකලා නැහැ දකින්නත් බෑ ඇහැට පේන්නේ රූප රූප විතරයි සනිදස්සන දකින්න පුළුවන් එහෙනම් ඔන්න ඔය නීවරණ ධර්මයන්ගෙන් මිදුනහම මෙහෙම කළ බැලුවාමත් ඒක රූපයක් අපි බිත්තිය දිහා බැලුවාම ඒක රූපයක් නෑ හෙන් දකින්නනේ. ඒ රූපය තුලේ අපි ඉන්නවද? අපේ ඇඟ තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙහෙම කළොත් Taman දිහා බැලුවොත් ඒ පෙනෙනදී රූපයක් යන ගණයට යනවා. ඒ රූපය තුල Taman ජීවත් වෙනවා යන ගණයට යන්නේ නැහැ රහතන් වහන්සේ නමකට. මේ පෙනෙන දේ රූපය වුණොත් කෝ ඕගොල්ලන්ගේ අතපය කෝ ඕගොල්ලෝ Taman කියන කය මේ බොහොම සිමු සිද්ධිය. අන්න එතෙන්ට එනවා. එහෙම වුණොත් මේ පේන රූපය රූප ආයතන වුණොත් බාහිර ආයතනයක් වුණොත් පේන රූපේ රූපයක් වුණොත් බාහිර ආයතනයක් වුණොත් පින්වතුනි තමන්ව පණවන්න තැනක් නැහැ. මේ පේන රූප ආයතනයේ තමන්ගේ අත දකින්න පුළුවන් කකුල අතපය මූණ දකින්න පුළුවන් මේ මාව දකින්න පුළුවන් කියන තැනක ඉන්න තාක් ඔය ආස්ස ඔය රූප ශබ්ද පැත්තට ගිහිල්ලා හේතක් ජරා මරණ පෙනේ. මේ ආයතන ටික පිරිසින් දකින්න දැනට ආවහම පින්වතුනි ජරා මරණ දුක් වෙන පුද්ගලයා ඉතුරු වෙන්නේ ඔය කතා කරපු සිද්ධියේ මම ගොඩාක් විශේෂණයක් කරලා පෙන්වපු තැනක් තමයි පෙන්වපු තැන තමයි පුරාණ කර්මයේ හටගත්තු විපාක ටික වේදනාපච්චය තණ්හා කියනකොට උතන සම්දිස්ථානයක් විමුතුනේ. විඥානාමෘත සලතන පස්ස වේදනා කියනකොට පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටිකක් වේදනාව තැනින් ඉවරයි. තණ්හා උපාදාන භව කියනකොට පින්වුතුනේ නව කර්ම මේ වර්තමාන කර්ම භවයේ පින්වතුනි විපාකයක් කර්මයක් අතර සංදියක් උතන උතන තියෙනවා අවිද්‍යා කර්ම කියලා තර ධර්මතා දෙකක්. ආන්ගේ දෙකේ ලක්ෂණය තමයි මම පෙන්වුවේ විපාකයක ස්වභාවය තමයි ආධ්‍යාත්මිකව තමන් තේනවා. නව කර්මයක ස්වභාවය තමයි තමන්ගෙන් ඉඳලා බහැරට යනවා. ඕක මේ පින්මුතුන් තේරෙන විදිහට පොඩි සරල උපමාවකින් තව කාරණා ටිකක් කියන්නම්. ඒකෙන්ම මේ විපාක වශයෙන් බහැර ඉඳලා තමන්ට පැමිණෙන එකත් තමන්ගේ ඉඳලා ලෝකෙට යන එකත් කියන ධර්මතා දෙක මත සම්පූර්ණ දුක් විඳිනවද නැද්ද කියන කාරණාව සිද්ධ වෙන හැටි. තමන්ගේ පැත්තට ආව සම්පූර්ණ දුක නිදහස් වෙන දර්ශනයක් ඇති වෙන හැටි බෑහි එහිරට ගියොත් කවදාවත් ඒ දුකෙන් නිදහස් වෙන එක ගැන හිතන්ටවත් නොලැබෙන එක ගැන. මම හැමදාම කියලා තියෙන උපමාව අද පොඩ්ඩක් මෙතෙන්ට උපකාර පිණිස ගන්නම්. මොකද මේ ටික මම නිතරම ගන්නෙ මතක් කරන්න පහසු පිණිස. ඒ කියන්නේ ඔයගලන්ට පෙන්වන්න අවබෝධයට පහසු පිණිස. එතකොට අපි අර හැමදාම කතා කරනවා ධර්මයේ දන්නා කෙනෙක් හා නොදන්නා කෙනෙක් ගැන අපි කියමු මුදලක කොලයක් ගන්න මම ඒක පෙන්වන්න පුළුවන් නිසා රුපියල් 5000 වගේ කොලයක් ගත්තොත් වින්වතුනි දැන් ධර්මය නොදන්නා කෙනා හිතන්නේ ඒ කඩදාසිය වටිනවා කියලා. ඒ කඩදාසිය වටිනවා කියන තැන ඉන්නවා කියන්නේ එයා රූපේ පැත්තට ඉන්නේ. රූපේ පැත්තට ගිහිල්ලා එයා හිතන්නේ ඒ පන්දහ කුලේ වටිනවා කියලා. ඒකයි ඒ කුලේ නැති වුණු දුක එනවා. ඒ කුලේ නැති වුණ නැත්තම් දුක නැහැ. ඒ හින්දා ඒ කුලේ ආරක්ෂා කරන්න ඕන කියන තැනට එයාපත් වුණා. ආර්ය ශ්‍රාවකයා දැක්කා මොකද්ද? ඒ කුලී වටින ඒ කුලී දකින්නකොට ඒ කුලී වටිනවා කියලා මට පේනවා. ඒකෙන් උනේ මොකද්ද? අර කඩදාසිය වටිනවා කියලා වටිනාකමට Tamanට පේනවා කියලා ආර්ය ශ්‍රාවකයා දකිනවා. ධර්මයෙන් දන්නා කෙනා ඒ කඩදාසිය වටිනවා කියලා දකිනවා. ඒ හින්දා රූප තණ්හා, සද්ද තණ්හා කියලා කියන්නේ ওই දෙකේ වෙනස. ඒ කඩදාසිය වටිනවා කියලා දැක්කේ තණ්හා උපාදාන භව කියලා තණ්හා උපාදාන භව. ඒ කියන්නේ කර්ම භව පැත්ත. එතකොට යා බාහිරය අහු වෙනවා බාහිර සල්ලි තියෙන ලෝකයක් ගොඩනගෙනවා. තියෙන සල්ලි ගැන සිහි කිරීම නැවත නැවත සිහි කර කර නැවත නැවත සිහි කර කර සිත් උපදිනවා. එතකොට ඇත්ත වෙනවා. එතකොට ජරා මරණ දුක් විඳින්න වෙනවා. සල්ලි තියෙනකොට තියෙන සල්ලි ආරම්භය නැවත නැවත නැවත නැවත සිහි කිරීම වාගේ නැවත නැවත ස්කන්ධය උපදිනවා ආයතන උපදිනවා එතකොට ඇත්ත වෙනවා එතකොට ජරා මරණ දුක් විඳින්න වෙනවා ජරා මරණ දුකට හේතුව තමන්වත් තමන්ට සිහිකරනද ඇසුරු කරනද සල්ලි උපන්න කම ඉපදීමට හේතුව ඉපදීමට හේතුව කාම උපාදාන රුපියල් 5000 කුලයක් හසු වෙච්ච කම. ඒකට හේතුව මේ වටිනාකම නැත්තම් රුපියල් 5000 බාහිර තියෙන දෙයක්. ඒ කියන්නේ බාහිර රූප පැත්තට අපි ගියේ හින්දායි. වටිනාකම බාහිර රූප පැත්තට අරගෙන ගියේ හින්දායි අපිට ඒ වටිනා දෙයක් අහුවෙන්නේ. ඒක රූප තණ්හා උපාදාන භව කියලා කියනවා. ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි මොකද්ද? ඇහත් රූපය දෙක රූපය ඒ අරමුණ දකිනකොට අරමුණ විඳිනකම වේදනාව අරමුණ හඳුනනකම සංඥාව මේක වටිනවා කියලා දැනෙනකම 5000ක් වටිනවා කියලා දැනෙනකම චේතනාව ඒ නිසා මේ රූපයේ නාමයේ දෙක නිසා ඒ කඩදාසිය වටිනවා කියලා දැනගත්තා. ඒ රූපේවත් නෙමේ මේ නාමෙත් මේ නාම රූප දෙක නිසා අර කඩදාසිය 5000ක් වටිනවා කියලා දැනගත්තා. කියලා ඒ වස්තුව වටිනවා කියලා මට දැනුමක් ඇති වෙලා. ඒ වස්තුව වටිනවා කඩදාසිය වටිනවා නෙමේ කඩදාසිය වටිනවා කියලා මට දැනුමක් ඇති වෙලා කියලා මෙයා දකිනවා. පින්වතුනි කඩදාසිය වටිනවා කියන එකයි කඩදාසිය වටිනවා කියලා Tamanට දැනුමක් ඇති වෙලා තියෙන එකයි කියන එක වෙනසක් නැහැ වගේ තේමාවට අහසට පොළොව වගේ වෙනස් අර්ථ දෙකකට අවසානයේදී යන්නේ. පොඩි කාරණා දෙකක්. නමුත් විශාල අර්ථයක්. අරක ජරා මරණ දුකෙන් අවසන් වෙනවා මේ සිද්ධි නිවනින්ම අවසන් වෙනවා. ඒක ඔප්පු කරනවා අපි පරේෂණයකින්. මොකක්ද මම මේ උපමාවම ගන්න එකට අද දවසේදී රජයේ නිවේදනයක් යොමු කරනවා අහවල් කාණ්ඩයට අයිති මුදල් කොටාසිය අවලංගුයි කියලා. එතකොට හෙට දවසේදී අපි ඕක දිහා බැලුවා. බලන්න අරතරම් වටින් නැති වෙලා. එහෙනම් අර කඩදාසිය වටින එක වුණා නම් ඊයේ වටිනවා අද නොවටිනවා වෙන්න පුළුවන්ද? බෑ එහෙනම් එක වටිනවම වෙන්න ඕනේ. එහෙනම් ඊයේ වෙලා තියෙන. එහෙනම් ඒක දකිනකොට ඒක වටිනාකමට බලන කෙනාටයි තේරෙන්නේ කියන එක ඇත්ත නේද? මොකද ඊයේ එහෙනම් මේක රුපියල් 5000ක් වටිනවා කියලා තේරුණ එක අද මට වටින්නේ නැත්තේ මොකද? දැන් මගේ වටිනාකම ඒ දිහා තියෙන වටිනාකමෙන් බලනකම මගේ මනස ගිහිල්ලා. අන්න ඒ වගේ පින්වතුනි අපි රූප, ශබ්ද, ගන්ධ, රස පැත්තට ගියාම ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා අපේ මනසේ තියෙන විඥානයේ අත්දැකීම බාහිරෙන් හම්බ වෙනවා. ස්කන්ධයන්ගේ උදේවැය බැලුවාම බලන්න කියන්නේ බාහිර රූප ශබ්ද නිසා තමන් තුල දැනුමක් ඇවිල්ලා තමන්ට වටිනාකමක් ඇවිල්ලා තමන්ට නොවටිනාකමක් ඇවිල්ලා පින්වතුනි ඒ නුවණ ගෙනත් දෙන්නයි ඕගලන්ට ওই සතිපට්ඨානේ තියෙන සතිපට්ඨාන කෙරවලට යනකොට චිත්තානුපස්සනාව එහෙම කරනකොට මේ හුරු කරනවා රූපයේ කායානුපස්සනාවෙන් රූපය ගැන වේදනානුපස්සනාවෙන් ඒ වස්තුව හොඳ හෝ නරක නෙමෙයි ඒ ආරම්භය සැපක් හෝ දුකක් හෝ දැනෙන්නේ Tamanගේ මනසටයි ඒ වගේම ඒ වස්තුව හොඳයි හෝ නරකයි හෝ කියලා වස්තුව හොඳ නරක නෙමෙයි තමන් ගාව රාග සිතක් හෝ දේශ සිතක් උපදිලා කියලා මේ ටික ටික සතිපට්ඨානෙන් පෙන්වන්නේ බාහිරය නිසා තමන්ට දැනුමක් එන හැටි පෙන්වන්නට. ඉතින් පින්වතුනි මට මෙතෙන්දි පෙන්වන්න ඕනේ උනේ එක දෙයයි මේ කවදා හරි දවසක අපි මේ දුක්සහගත සසර ගමන නිමා කරගන්නේ මෙන්න මේ ධර්මයේ තේරුම් ගැනීම මේ බුදුරජාණන් වහන්සේ එදා බෝධිද්‍රය මුලදී ප්‍රථම යාමේදී පෙරවිසු කඳ පිළිවෙල දන්නා නුවණත් මධ්‍යම යාමේ චුතිඋප්පති දන්නා නුවණත් පහළ කරගෙන පස්චිම යාමේදී පාන්දර මේ පටිච්ච සමුපාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරලා මෙනෙහි කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ නම් මෙනෙහි කරනකොට ආශ්‍රයයෙන් කෙලසුන්ගේ මනස මිදුණා එතකොට ਸਰවත්තා ඥාණයටපත් වුණා ආන් ඒ කෙලෙසුන්ගේ ආශ්‍රයෙන් මනස මිදිලා අනන්ත සංසාරේ විඳපු දුකත් මේ තෘෂ්ණාව නැමැති වඩුවා නොදැකීම නිසා හොයාගන්න බැරි වෙච්ච නිසා සසර දුක් විඳමින් මේ මේ අත ඇවිදපු හැටි තෘෂ්ණා නැමැති වඩුවා දැක්ක බවත් ඒ වඩුව ආය මේ ගේ හදන්නේ නැති බවත් ඒ වඩුවට හේතු වෙච්ච අවිද්‍යාව නැමැති කැණිමඩල කඩා විසිරුවා කියන කමක්. ඒ වගේම විසංකාර ගතං චිත්තම් බලන්න ඒ හිත ඒ හිතට විසංකාර ස්වභාවයට ගිහිල්ලා කිසිම සංකාර නිමිත්තක් නැහැ. පින්වතුනි සංස්කාර කර්ම රැස් වෙන්නේ කොහොමද? රූපාරම්මණංව සද්ධාරම්මණංව ගන්ධාරම්මණංව රසාරම්මණංව පොට්ටබ්බාරම්මණ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ටික එල්බගෙන තමයි හිතින් කියින් කිරින් කරන්නේ අපි. හිතින් කියින් කිරින් කරන්නේ අපි. අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික අහසු වෙලා නම් හිතින් කියින් කිරින් කරන්න යමක් හම්බ වෙනවද අපිට? අපේ මනස ඉබේම විසංකාර ස්වභාවයටපත් වෙනවා. විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජග තණ්හාවගේ ක්ෂය මජ්ජග කියන අවබෝධ කරගත්ත අජ්ජග තණ්හානං කය අජ්ජග තණ්හාවගේ ක්ෂය බව අවබෝධ කළා කොහොමද විසංකාරගත ස්වභාවයකට ගෙහිලා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන ටිකේ අපේ හිත හැසිරෙන්නේ නැත්තම් සිතින් කියින් කිරින් වශයෙන් හැසිරෙන්න ඉඩ නැත්තම් තණ්හාවට ඉඩ නැහැ තණ්හාව ක්ෂය වෙන්නේ මෙහෙමයි අන්න ඒ ටික දැනගත්තා ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ ඒ උදාන වාක්‍ය ප්‍රකාශ කළේ එදා තථාගතයන් වහන්සේ සොම්න සහගත සිතින් කළ ඒ උදාන වාක්‍ය අපේ ජීවිතයටත් ඒ විදිහටම අපේ ජීවිතයේ සොම්නස්සහගත බවින් අනේ තථාගතයන් වහන්සේ එදා මෙහෙම පෙන්නපු ඒ උදාන වාක්‍ය මොනතරම් සත්‍යද කියලා අපේ ජීවිතෙත් මෙනෙහි කරගන්න පුළුවන් පින්වතුනි මම මේ පෙන්නන දහම් ටික ගොඩාක් ගැඹුරුයි නමුත් මේ තුල තියෙන කාරණා ගොඩාක් සියුම් ඒ හින්දා හැමදෙනාම හොඳට බලන්න කියලා මතක් කරනවා පටිච්චසමුපාදයේ ගවේෂණය කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට ආවා දුක දුකට හේතුව තණ්හාව කියනකොට දුකට හේතුව තණ්හාව උනේ මෙම තණ්හාව නිසා උපාදානය උපාදානය නිසා භවය භවය නිසා ජාතිය නිසා ජරා මරණ දුක දුක නැති වෙනවා තණ්හාව නැති වෙනකොට කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි තණ්හාව නැති වෙනකොට උපාදානය නැහැ එහෙම වෙනකොට භවය නැහැ භවය නැතිනෝ ජාති ජරා මරණ නැහැ කියලා දැක්කා එහෙමනම් සම්මා දිට්ඨි මොකද්ද මෙන්න මේ ස්කන්ධයේ ගුරුය පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ අර විපාක ස්කන්ධ ටික යම් විදිහකද තිබුණේ යම් ආකාරයකටද විපාක ආකාරයකින් පැවතුනේ ඒ විදිහටම පවතින ඌ ආකාරයෙන් වනින් දකින්න. එතකොට රූප ශබ්ද පැත්තට යන්නේ නැහැ. අන්න එතකොට ඒ නුවණ දැනගත්තාම ඒ විදිහට ස්කන්ධයන්ගේ උදේවැය බලන්න බහැර රූප ශබ්ද පැත්තට යන්නේ නැතුව බහැර ඉඳලා තමන් තුළ දැනුමක් ඇති වෙනවා කියන තැන අවසන් වෙන විදිහට නුවණ මෙනෙහි කරන එක සම්මා සංකප්පය. බහැරට යන හුරුව ගෙවලා බහැර ඉඳලා තමන් තුළට දැනුමක් එනවා කියන එක පෙන්වන්න ඉඩ හදලා දෙන එක ආශ්‍රංගේ බලය අඩු කළා දෙන එක චිත්ත සමතේක ලක්ෂණයක් ඒ ටික ඇති කරගන්නවා සමාධිය උත්සාහයෙන් සතිපට්ඨානෙ වඩලා වායාම සති සමාධි කියන ධර්මතා තුන සමතය. එතකොට සමත විදර්ශනා කියන දෙක. ඒකට උපකාර පිණිස වාචා කම්මන්තා ජීව කියලා වචනයත් කය පැවැත්ම ජීවිත පැවැත්මත් කියන තුන හික්මවා ගන්නට ඕනේ. ඒකට කියනවා සීලය කියලා. කාය වචන හිත සංවර කරගන්න එක සීලය. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාවේ හැසිරෙනකොට පින්වතුනි ඔබට ආශ්‍රය වෙනවා. ආශ්‍රය කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ පැත්තේ ගෙවල්, දුරවල්, යාන වාහන, ඉඩකඩ, මිල මුදල්, දුවා දරුවෝ කියලා යම්තා බලමින් සිහි කරමින් ගිය හුරුවක් තියෙනවා නම් ඒක ටික ටික ගෙවෙනවා. ඒක ගෙවෙනවා කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන කාරණා නිසා තමන්ට දැනුමක් ඇති වෙනවා. ඒ ටික නැති වුණොත් තමන් තුළ දැනුමක් නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම තුළ තමන් තුල ලෝකයේ ඇති මේ ඉදීමක් වෙනවා කියලා පංච උපාදානස්කන්ධ ලෝකය ගැන දැකීම එක ඇති වෙනවා කියන එක. ආශ්‍රව ගෙනකොට ඇත්ත දකින්නවා ඇත්ත දකින්නකොට ආශ්‍රක්ෂය වෙනවා. ඒ විදිහටයි තියෙන්නේ මේ ජීවිතයේදී මේ දර්ශනය හොඳට හිතලා මේ දර්ශනයට අනුව කටයුතු කළොත් මම හිතනවා ඇත්තටම මේ දේශනාවට දායකත්වයේ සැපී උතුම්තුන්ගේ ඒ සත් අදහස ඉෂ්ට වෙනවා මේ දේශනාව මේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම නිවන් දොරටුවක්ම වෙයි. එච්චරට සහේතුක ධර්මතාවයක් අද මම මේ පෙන්වුවේ මේ තුල නොතේරෙනව නම් නොපෙනෙනනම් පිමුතුනේ ඒ තා සියුම්ව පවතින සියුම් කාරණා නිසා ඒව තව සාකච්ඡා කරන්නට ඕනේ කතා කරන්නට ඕනේ මුලින් අර පටිච්ච සම්පාදයේ ඉඳලා විපාක නාම රූප වෙන එක ගැනත් විස්තර කටයුතු කාරණා තිබුණා තියෙනවා නමුත් වෙලාව මදි නිසා මේ වගේ නිවන් මඟ පැහැදිලි කරන්නත් ඕනේ මේ ඔක්කොම පැහැදිලි කරන්නට වෙලා නැති නිසා මම ඒක කිතියෙන් කතා කළේ විපාකය කියන්නේ ඇහැදිලා රූප පේනවා කන ඇදිලා ශබ්ද ඇහෙනවා කියලා නමුත් ඒ හැම තැනකමත් විපාකය තණ්හාවත් අතර උප්පත්ති භවයයි කර්ම භවයයි කියන දෙකක් තියෙන්නේ. ඒ දෙක තියෙන තැනක අතරමැදි ධර්මතා ගැන දැනගන්නට ඕන කාරණා තියෙනවා. හැබැයි මම මේ දේශනාව තුළින් ඒ ඔක්කොම තුල තියෙන අර්ථය පෙන්වලා තියෙනවා. විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ගැන පෙන්වපු ටික ගන්න මෙතනදී මේ දැන් ජරා මරණ දුක, ජාති ජරා මරණ දුක කියලා පෙන්වීම මම මේ දැන් ditta ධම්මව මේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්දික්තිකයි අකාලිකයි මේ එන්න මෙහෙ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් සාන්තිත්‍තික දර්ශනයක් මේක. මරණයෙන් පස්සේ ඕගොල්ලෝ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, දුක එනවා, දුකට හේතුව එදාට ඉපදීම මේ අද භවය නිසා එදාට වෙන්නේ කියන තැනකින් නෙමෙයි බුදුහාමුදුරු පෙන්වන්නේ සාන්තිත්‍තික විපාකයක්. ඒ නිසා මේ සාන්දෘෂ්ටික ධර්මය අද අදම අවබෝධ කරගන්න හැම දිනාට මේ දේශනාව හේතුපොනිස්ත්‍රීම වේවා කියලා හැම දිනාටම ආශිත මේ ආශිංසනය කරනවා. අපි මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත් මේ පින් උතුම්ගේ ගෙවල් දොර රැකරක්ෂා ස්ථානට අධිග්‍රහිතුත් මේ විහාරස්ථානට අධිග්‍රහිතුත් ඒ වගේම අද මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වූ ඒ පින් උතුම්ගේ ගෙවල් දොර රැකරක්ෂා ස්ථානට අධිග්‍රහිතුත් ආසන මහ විස්තකාරක සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව ඉසුරු වඩා වර්ධනය කරගනිමින් දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධයන්තු සිවං පදං ඒ වගේම විශේෂයෙන්ම මේ ඉමක් කොනක් පරක් කරක් නැති දුක්ඛාගත සසරේ ඒ මේ අත දුවන සැරිසරන මේ අහිංසක සත්වයන්ගේ ජීවිතවලට සැනසille පිණිස පවතින ප්‍රඥා ලෝකෙ ගෙනත් දෙන මේ සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ බැතිබර දායකත්වය සපයන්නට හේතුණා ඒ ඒ <clears throat> මාතර බීර කැටියේ පදිංචි අනුසා අනිසාදි මැතිණියොත් ඒ වගේම జగත් අබිවර්ධන මැතිතුමා ඒ වගේම මේ පින්වත් දෙපළගේ ආදරණීය දියණියන් දෙදෙනා හා පුතුණුවන් ඇතුළු මේ පවුලේ සියලු දෙනාම එකතු වෙලා මේ දේශනාව සඳහා බොහොම සද්ධාවෙන් යුක්තව දායකත්වයේ සපයනවා විශේෂයෙන්ම එහි ප්‍රධාන සත්‍යාර්ථනාවක් අරමුණක් තියෙනවා ඒ තමයි මේ බුද්ධ ශාසනය තුල වීර්ය කරන්නා වූ තමන් ඇතුළු යම්තාක් පිරිසක් වේද ඒ සියල්ලන්ටම මේ ධර්මය මේ මේ ජීවිතයේදීම ධර්මය අවබෝධ වේවා කියන අදහසත් ඒ වගේම මේ දේශනේ යම් තාක් පිරිසක් ශ්‍රවණය කරයිද ඒ සෑම දිනාටම මේ දේශනාව නිවන් දොරටුවක්ම වේවා මේ බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින්න මේ ධර්ම දානමේ හේතුව හේතුවක් වේවා කියන අදහසෙන් තමයි පින්වතුන් මේ දේශනාව සඳහා දායකත්වය සපයන්නේ ඒ සත් ප්‍රාර්ථනාවන් එසේම වේවා කියලා අපි ආශිංසනය කරනවා ඒ වගේම විශේෂයෙන්ම ඒ අනුසානිසාදී මෙතිමියගේ ආදරණීය මෑණියන් පියාණනුත් ඒ වගේම සොහොයුරියන් දෙදෙනාත් ඒ වගේම జగත් අබේසේකර මෙතිතුමාගේ ආදරණීය මෑණියන් පියාණන් කියන මේ සියලු දෙනාම සුජීවත්ව වාසය කරනවා ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත්‍ති සැලසෙත්වා කියලා මේ පින්වතුන් දෙමව්පියන්ටත් ආශිර්වාද කරනවා ඒ වගේම <coughs> මහා මේ පින්වතුන් මේ දේශනාවට දායකත්ව දක්ව කුසලයෙන් ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නට රැකගන්නට කටයුතු කරන පින්වත් සියලු දෙනාටත් පින් ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන සත් ප්‍රාර්ථනාව මෙසේම ඉෂ්ට සිද්ධ වේවා. විශේෂයෙන්ම අනුසාරණසාදී මෙතිනිය ජගත් අබේසේකර මැතිතුමා දියණියන් දෙදෙනා පුතුණන් ඇතුළු ඒ සියලු දෙනාටත් ඒ දෙමව්පිය සහෝදරවරු සියලු දෙනාටත් ඒ වගේම මේ සද්ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් සියලුම දෙනාටත් මේ ධර්මයන්ගේ බලයෙන් මේ ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්‍ර දුර වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සාර්ථක වේවා සමුද්ද වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වැඩවදාලා වූ උතුම් වූ අජරාමර නිවන සම්පත්තිය වහවහ සාක්ෂාත් කරගන්නට සෑම දිනාටම මෙම දේශනාව උතුම් නිවන් පිණිස පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමೋದන කරන්ත සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි